සිරිත් පරිදි මේ ධම්ම අනුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා මේ ස්ථානයට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්ලයාන මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ අපි හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සිය සදැහැති දායකත්වය ලබා දීලා මේ ලෝකයේ තියෙන සියලුම දානයන්ට වඩා උතුම්ම දානය ධර්ම දානය වන නිසා එවන් වටිනා ධර්ම දානයක් සිද්ධ කරලා එයින් ජනිත වන කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය සියලු ලක්වැසි ලෝවැසි හැම දිනාටම යොමු කරලා ලෝකයේ තුලම පවතින මේ කොරෝනා වසංගත රෝගී ස්වභාවය ලෝකයෙන්ම තුරන් වේවා ඒ රෝග ආසාදනය වෙච්ච හැම දිනාටම ඉක්මන් සෝය සැලසේවා හැම ශාන්තියම වේවා කියන පැතුමෙනුත් ඒ වගේම ලක්වැසි ජනතාවෙම රෝගයෙන් මුදවා ගැනීම පිණිස මහත් වෙහෙසක් දරා කටයුතු කරන සුවවිරුවන්ට හා රණවිරුවන්ට සිතක් ශාන්තියක්ම වේවා කියන පැතුමෙනුත් සියලුම රටවැසි ලෝවැසි ජනතාව අධ්‍යාත්මිකව දියුණු වී ධර්මිෂ්ඨ වීමෙන් අපේ රටට යහපතක් සිතක් ශාන්තියක් ඉෂ්ට කරන්න හැකියාව ලැබේවා කියන පැතුමනෝ දේශකයාණන් වහන්සේලාට ආශිර්වාද වේවා කියන පැතුමනොත් මේ වටිනා ධර්ම දානමය කුසලය සිදු කරන්නේ අපේ රටේ ඊටාම සුවිශාල ජාතික, ශාසනික, සමාජික, අධ්‍යාපනික සේවාවක් සිදු කරනු ලබන ගුණජය සතුට පදනම. එහි නිර්මාතෘවර මේ රටේ කීර්තිධර කළමනාකරුවෙකු හැටියට බොහෝ ලෝකයේ දිනුවන්ගේ පසුපස සිටි අපේ පෙන්වත් කුශිල් ගුණසේකර මහත්මයාත් ඒ වගේම මේ රටේ විතරක් නෙවෙයි ලෝකයේම කීර්තියටපත් වූ මහා බෞද්ධ නායකයෙක් බවට පත්ව කටයුතු කරපු මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිඳුන්ගේ මුණුබුරා අපේ මලලසේකර මහත්මයා එතුමා මලලසේකර පදනම තුලින් මේ පින්කම හා සම්බන්ධ වෙලා කටයුතු කරනවා ඒ ඇත්තන්ගේ දායකත්වයේ මත ಗುಣජය සතුට පදනමේ සහ මලලසේකර පදනමේ දායකත්වේනුයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් යත්තන්ගේ ඒ සිතන්ගේ පැතුම් බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා අපි මේ පොසොන් පෝය දවසේ තෝරාගත්තේ විශේෂ සූත්‍ර දේශනාවක්. සාකච්ඡා කරන්නට. මේ සූත්‍රය ආදිත්ත පරියාය සූත්‍රය නමින් හඳුන්වනවා. සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේහි තමයි ආදිත්ත පරියාය සූත්‍රය තියෙන්නේ. ආදිත්ත පරියාය සූත්‍රය නමින් සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේහි සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි එක සංයුත්ත නිකායේ සලායතන සංයුක්තයේ සමුද්ද වර්ගයේහි සඳහන් වෙන ආදිත්‍ය පරයය සූත්‍රය. තව සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායෙම සලායතන සංයුක්තයේම සබ්බ කියන වර්ගයේහි ඇතුළත් වෙලා. ඒ සබ්බ කියන වර්ගයට ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේ ගයා ශීර්ෂයේ වැඩ ඉඳෙද්දී රහත් ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් මුල් කරගෙන දේශනා කරපු සූත්‍රය. අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රය නෙවෙයි. අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේහි සමුද්ද වර්ගයට අයිති ආදිත්ත පරියාය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දේශනා කළේ. අපි මේ සූත්‍ර දේශනාවට ප්‍රවේශයක් ලබා ගැනීමට කැමති අපේ හාමුදුරුවන්ගෙන් විමසා දැනගන්න අපේ හාමුදුරුවනේ ආදිත්ත පරියාය කියන වචනේ නමේ අදහස මොකක්ද? ඇයි අපි මේ පොසොන් පෝයම මේ ආදිත්ත පරියාය සූත්‍රය සාකච්ඡා කරන්නට මේ දවසේ යොදාගත්තේ මේ සූත්‍රයේ සහ පොසොන් පෝයේ කිසියම් වැදගත්කමක් සබදතාවක් එහෙම තියනවාද කියලා අපිට පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය මුලින්ම ඇත්තටම මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. එහෙමයි. ඉතින් ඇත්තටම සාමනාත මේක මේ පොතොන් දවසේ විශේෂයෙන්ම තෝරා ගන්නට යෙදුනේ අපේ ලංකාවේ මේ සූත්‍ර දේශනාව දේශනා විච්ච විශේෂිත දවසක් තමයි පුතුන් පුර පසළොස්වක් බොහෝ දවස කියලා කියන්නේ. හැබැයි පුතුන් පොහොය දවසේම දේශනා වුන්නේ එහෙම. දින කීපයක් ගියාට පස්සේ තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේක බිත්සුන් වහන්සේලා දෙනමක් හැටියට අපිටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද මේ රටේ මුලින්ම පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ තමයි අරිත්ත ස්වාමින් වහන්සේ. අරිට්ඨ ස්වාමීන් වහන්සේ ඇතුළු සිංහල ස්වාමීන් වහන්සේලා ඒ කුලදරුවන් පැවිදි කරලා ඒ කුලදරුවන්ට මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි ආදිත්ත පරයාය සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාවේදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ දේශනාව හොඳට ප්‍රඥාවෙන් අහන්න ඕන දේශනාවක්. එහෙම. මොකද අපි හිරි කතාවක්, දහම් කතාවක් අහනවා වගේ නෙවෙයි. මේ දේශනාව සැබවින්ම විශාල කර්මස්ථානයක්. යම් කිසි කෙනෙක් මේ ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට ජීවත් වුණොත් ඒ කාන්තෙන් අපායෙන් ගැලවෙන්න පුළුවන්. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපි දන්නවා නිත්‍ය වශයෙන්ම අපායෙන් ගැලවෙන්න නම් සෝතාපන්න වෙන්න මෙපැයි. එහෙම. හැබැයි මේ සූත්‍ර දේශනාවේ හැටියට ජීවත් වුණොත් ආදිත්තපරයාය සූත්‍ර අට කතාවේ තියෙනවා අපායේ වැටෙන්න විදිහක් නැහැ. එහෙම. ඒ නිසා මේක පුදුමාකාර වටිනා සූත්‍රයක්. අපි අභ්‍යන්තරෝනේ ඒත් එක්කම තවත් අදහසක් එන්න පුළුවන්. මේ දේශනාවේ සඳහන් වෙන කාරණා ලේසියෙන් ප්‍රායෝගිකව කරන්න අපහසු වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඔව් සමහරවිට හොඳ ප්‍රතිඵල ලැබෙන දේවල් ටිකක් අපහසුයි. එහෙමයි. ඒ නිසා අපහසුයි කියලා කියන්නේ මේක පුරුදු කර ගැනීමයි තියෙන්නේ. එහෙමයි. දැන් අපේ බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන්නේ අහලා නැති සූත්‍ර දේශනාවක් අහන්න හරි කැමතියි. ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්නේ අහනකොට මට මතක් වුණේ අර නන්දකෝවාද සූත්‍රය. එහෙමයි. දැන් නන්දක නන්දකෝවාද සූත්‍රයේදී භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේ යවනවා. නන්දක ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ ආයතන පිළිබඳව එකම විදිහේ ඇත්තටම මේ දේශනාවේ ගත්තොත් දීර්ඝ දේශනාවක් තියෙන එකම විදිහේ වචන ටිකක්. එහෙමයි. දැන් අහන්නේ මොකද්ද? අද නැගෙනහිරුනි මම බන කියන්නේ වෙනදා වගේ නෙවෙයි. මම ප්‍රශ්නයක් අහනවා තේරෙන්නම නම් තේරෙනවා කියන්න ඕනේ නැත්නම් නෑ කියන්න ඕනේ. ඉතින් අහපු ප්‍රශ්නේ මොකද්ද? නැගෙනහිරුනි නැගෙනහිරු බබිනි කියලා කියන්නේ මේ මෑණිවරුන්ට නැත්නම් භික්ෂුණීන්ට. එහෙමයි. ඇහැ නিত্যද අනිත්‍යද කියලා අහනවා. ඉතින් භික්ෂුණීන් වහන්සේලා කියනවා අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා අහනවා. ඉතින් දුකයි කියනවා. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. ඕක තමයි ඔය විදිහට දීර්ඝව මේ විස්තර යනවා. ඔය කාරණා තුනමයි අහන්නේ. ඉතින් මේ දේශනාව ඉවර වෙලා නන්දක ස්වාමීන් වහන්සේ විහාරයට වැඩිහම බුදුරජාණන් වහන්සේ වදාළ නන්දක අද දේශනාව බොහෝම හොඳයි. හැබැයි ওই දේශනාව පෝයදාට ඉස්සෙල්ලා පායපු හඳ වගේ. පෝයදාට ඉස්සෙල්ලා පායපු සඳ පෝයදා දවසේ පායන සඳ තරම් පරිපූර්ණ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක එක අකුරක්වත් අඩු කරන්නේ නැතුව ඔය දේශනාවම භික්ෂුණීන් වහන්සේලාට කරන්න. සාමාන්‍යයෙන් විනය නියමයක් තියෙන්නේ දවස් 15කට සැරයක් භික්ෂුණීන්ට අවවාද කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි එදාට පහවදා නන්දක ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ දේශනාව අකුරක් නෑරම දේශනා කළා. මේ දේශනාව අහලා ඒ භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනාම මගඵල නිවන් අවබෝධ කරගන්න. විහාරයට වැඩිහාම බුදුරජාණන් වහන්සේ වදාළ නන්දක අද දේශනාව හරියට පොහොය දවසේ පායපු හඳ වගේ. ඉතින් ඇත්තටම පින්නතුනේ මේ අපේ ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ තියෙන්නම විපස්සනාව. ඒ නිසා ආවෝක අපි දන්නවා. ඉතින් ඕක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ඉතින් අපි දන්නවා. එහෙම හිතන්න හොඳ නැහැ. මේ එකම දේශනාව අපි නැවත නැවත මෙනෙහි කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි යථාර්ථයට යනවා නම් විමුක්තිය සාක්ෂාත් කරගන්නවා නම් අපි ඇත්තටම කරන්න ඕන නීවරණ ටික යටපත් කරගෙන සීලේක පිහිටලා යම්කිසි මට්ටමක සමාධියක් ඇති කරගෙන මෙවැනි සූත්‍ර දේශනා නිතර නිතර සම්මර්ෂණය කරන්න ඕන. එතකොට තමයි අපිට යථාර්ථයට යන්න පුළුවන් වෙන්නේ. එහෙමයි අපහන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි බැලු බැල්මට අපහසුයි කියලා හිතන දේ හොඳට පුරුදු කරනකොට සතතාභ්‍යාසයේ යෙදෙනකොට නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරනකොට ඒක අපිට හොඳට හුරු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මැහුම් ගෙතුම් වගේ දෙයක් මුල් ආරම්භයේදී කොච්චර අමාරුයිද නූල් ටිකක් අරගෙන ඒ ගෙතුයි කටයුතු කරන්න රේන්ද ගොතන වැඩ වගේ දේවල්. හැබැයි ඒක පුරුදු වුණාට පස්සේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඔබට මතක් වෙනවා ඇති ඔබේ යෞවන කාලේ ළමා කාලේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ ඒ ඒ අකුරු හොය හොය තනි ඇඟිල්ලෙන් ඔබපු හැටි. නේද? හැබැයි කාලයක් ගියාට පස්සේ හුරු වුණාට පස්සේ කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටයිප් කරනවා. ඉතින් අන්න ඒ වගේ අභ්‍යාසය පුහුණුව හොඳින් සිද්ධ කරනකොට බැලු බැල්මට අමාරුයි කියලා හිතෙන දේවල් පවා පහසුවෙන්ම පහසු කාර්යයන් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ ආදිත්‍ය පරයාය සූත්‍රයේහි සඳහන් වෙන කාරණා බැලු බැලමට ටිකක් අපහසුයි මේව කරන්න පුළුවන් වැඩද කියලා කෙනෙකුට කල්පනා වුණත් හොඳට පුහුණු කරනකොට ඒ කටයුතු හොඳින් සාර්ථක කරගන්න හැකියාව තියෙන බව ඔබට වැටහෙයි. අපි හඳුනන්නේ මට එක කාරණයකට අවධානය යොමු කරන්න ඕන නැවත ඒ තමයි අපි හඳුර සිහිපත් කළා අරිත්ත කුමාරයා ප්‍රධාන ශ්‍රී ලාංකික කුමාරවරු සඳහා මේ දේශනාව සිද්ධ කළා කියලා මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට මේ සූත්‍ර දේශනාව හමාර වෙනකොට ඒ කුමාරවරු එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලා මාර්ගඵල අවබෝධයටපත් වුණාද අපේ හඳුරන්නේ? ඔව් සාන්නස් ඇත්තටම ආදිත්ත පරයාය සූත්‍රය අවසානයේ තමයි අරිත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ලාංකීය ස්වාමීන් වහන්සේලා සව් කෙලසුන් නසා මහා රහත් භාවයට පත් වුණේ. එහෙමයි. ඒ කියන්නේ පින්වත්නි ආදිත්ත පරියාය සූත්‍රය කියන්නේ සිංහලයෝ රහත් කරපු සූත්‍රය. එහෙනම් සිංහලයන්ට මේ සූත්‍ර දේශනාවේ මොනතරම් සබඳියාවක් තියනවාද කියන එක ඔබ තේරුම් ගන්න. ඉතිස්සෙල්ලාම සිංහල මහරහතන් වහන්සේලා පහල කරන්නට දේශනා කරපු සූත්‍රයක්. එතකොට දැන් බලන්න අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ ආන්දරනේ අනුව අපේ සිංහලයාගේ මේ ප්‍රඥාවත් එක්තරා මට්ටමකින් හොඳින් තේරුම් ගත්ත විශේෂයෙන්ම අපේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පීතිස්ස රජුරවන්ට ලෝක ඉතිහාසයේ වටිනාම බුද්ධි පරීක්ෂණයක් සිද්ධ කරලා ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගත්තා. දැන් රජුරුවන්ගේ වැඩවලින් තමයි රටවැසියාගේ බුද්ධි මට්ටමක් තේරුම් ගන්න. ඒ කියන්නේ සුදුසු රජුරු කෙනෙක් තෝරගෙන ඉන්නවද රටවැසියා කියන එක රජුරුවන්ගේ වැඩවලින්ම තේරුම් ගන්න පුළුවන් කියන එක එදා කාලේ උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා උන්වහන්සේ මේ ශ්‍රී ලාංකීය තරුණ පරපුරට වටහා ගන්නට හැකියාව තියෙන නිසා තමයි මේ වාගේ ගැඹීර ධර්මයක් දේශනා කරන්නට මේ ආදිත්‍ය පරයය සූත්‍ර දේශනාවම දේශනා කළේ. අපි හඳ ආදිත්ත පරියාය කියන වචනේ තේරුම මොකද්ද? ස්වාමීන් වහන්සේ ඇත්තටම ආදිත්ත කියලා කියන්නේ ගිනි ගැනීම. ගිනි ඇවුලුනාම අපි කියන ආදිත්‍ය කියලා. ඇවිලගත් කියන. ඇවිලගත්. එහෙමයි. දැන් ඇත්තටම දැන් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කළානි තවත් ආදිත්ත පරියාය සූත්‍රයක් තියෙනවා කියලා. එහෙමයි. ඒතර මේ සූත්‍ර දේශනාවෙත් ගිනි ගොඩක් ගැන තමයි කියන්නේ. එහෙමයි. එතන කියන්නේ ඇත්තටම ගිනි ජාලා 11 පිළිබඳ. එහෙමයි. ಜಾති ගින්න, දරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, රාග ద్వේෂ රාග ద్వේෂ මොහ ආදී ගිනි ජාලා. එතකොට මේ ආදිත්ත කියලා කියන්නේ ඇත්තටම ගිනි ඇවිලීමක් සම්බන්ධව. තමයි බුදුරජාණන් වහන්සේ ආදිත්ත කියලා දේශනා කළේ. එතකොට ආදිත්ත පරයය කියන්නේ ගිනි ඇවිලගත් කාරණා සම්බන්ධයෙන් කරනු ලබන විස්තර කතනේ සහිත දේශනාව. පරයාය දේශනා කියලා කියන්නේ එකින් එක වැඩි වෙන විදිහට කරන ලද අර්ථකථනයන්. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ෂඩේන්ද්‍රයන් ගිනි අරගෙන තියෙන ආකාරයක් ඒ වගේම ඒ ෂඩේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ මිනිස්සු කෙලෙස් වලින් ගිනි ඇවිලෙන ආකාරයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. අපේ හාමුදුරනේ මේ සූත්‍ර දේශනාවේදී බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා කෙලෙස් සහිතව රූප බලනවාට වැඩිය කෙලෙස් සහිතව රූප බලනවට වැඩිය රත් වෙච්ච උණුසුම් වෙච්ච ගිනියම් වෙච්ච ආයුධයක් අරගෙන ඇහැ අතුල්ල ගන්න එක හොඳයයි කියන ප්‍රකාශනයක්. ඇයි අපි හාන්දරනේ ඒ වගේ ප්‍රකාශනයක් කරන්නේ? අපි විග්‍රහ කරගමු. ඒ විතරක් නෙවෙයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් පහටම බුදු පියාණන් වහන්සේ මේ වගේ උපමා භාවිතයක් යොදා ගන්නවා. අපි හාන්දරෝ ඉසලේ උපමා ටික පැහැදිලි කළ ඇයි ඒ වගේ උපමාවක් පාවිච්චි කරේ කියන එක අවධාරණය කරගමු. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම මුලින්ම මේ උපමා ටික මතක් කළොත් ඊට කලින් වචනයක් කියන්නට ඕන දැන් මේ ආයතන හය තියෙනවනේ එහෙමයි ඇස කන නාසය දිව ඊළඟට මේ කය මේ සිත හොඳට අපි කල්පනා කරලා බැලුවොත් අපි විවිධ තරාතිරම් වල ජීවත් වුණත් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ওই හය හා සම්බන්ධ වැඩපිළිවෙලකට. එහෙම. දැන් මොනතරම් ඒකයි මේක මේක අපිට සම්පූර්ණ පංචස්කන්ධය උපදවන්නේ මෙතනින් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මෙතනින්. එහෙමනම් දැන් බලන්න අපේ ජීවත් වීම අපේ ලෝකයේ තමයි මේ ආයතන 6. දැන් බලන්න අපි කොච්චර උගත්කම් තිබ්බත්, ධනවත්කම් තිබ්බත්, බලවත්කම් තිබ්බත්, දුබලකම් තිබ්බත් අපි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? අපි කරන්නේ ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයට පහස විඳිනවා. හිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ජීවත් වීම. ඊළඟට සාමාන්‍යයෙන් පුතත්ජන මිනිස්සයා සැප විඳින්න කැමති, දුක් විඳින්න අකමැති. හැබැයි ඉතින් දෙකම ලැබෙනවා. කාසියක දෙපැත්ත වගේ. අපිට දැන් මේ කාසිය මේ පැත්තයි ඕනේ අනිත් පැත්ත ඕනේ නැහැ කියලා කාසිය එහෙම අයින් කරන්න බෑනේ. දෙපැත්තම අපට භුක්ති විඳින්න වෙනවා. එතකොට අපි දුක සැප කියලා දෙකක් විඳිනවනේ සම්මුති වශයෙන්. ඒතර දුක් විඳිනවා කියලා කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මේ ආයතනයන්ට අපි අකමැති බාහිර ආයතන ලැබීම. එහෙම. කියන්නේ ඇහැට අකමැති රූප ලැබෙන. ඔන්න දුක. කනට අකමැති ශබ්ද ඇහෙන ඔන්න දුක. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න වෙන ඔන්න දුක. දිවට අකමැති රස විඳින්න වෙන ඔන්න දුක. කයට අකමැති පහස විඳින්න වෙන ඔන්න දුක. හිතටත් අකමැති අරමුණු ලැබෙන ඔන්න දුක. එතකොට කෙනෙක් දුක් විඳිනවා දුක් විඳිනවා මම මහා වේදනාවක් විඳින්නේ කියලා මෙසෙවිලි නගනවා නම් ඔන්න ඔය ටික තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ ආයතනයන්ට තමන් අකමැති ටික ලැබෙනවා නම් ඔන්න දුක. එහෙම. අපි හන්නේ එතකොට මේ දුක සැප කියන එකත් සාපේක්ෂයි නේද? දැන් අපේ හාමුදුරුවෝ කැමති දෙයට සමහරට මම කැමති නැති වෙන්න පුළුවන්. මම කැමති දෙයට අපේ හාමුදුරුවෝ කැමති නැති වෙන්න පුළුවන්. එතකොට මෙතන කැමැත්ත අකමැත්ත කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා මතයි නේද අපේ හාමුදුරුවෝ. පොදු සමාජ සම්මුතියක් නෙවෙයි. නෙවෙයි. දැන් මොකද සංකප් සංකල්පිතයිනේ. එහෙමයි. සංකප්ප රාගෝ. මම කැමති දෙයට අපේ ස්වාමීන් වහන්සේ අකමැති වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ කැමති දෙයට මම අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඇත්තටම සාපේක්ෂයි. එතකොට ස්වාමීන් දැන් බලන්න ඕක තමයි දුක. සැප කියලා කියන්නේ ඕක අනිත් පැත්ත. සැප කියලා කියන්නේ මේ ඇහැට තමන් කැමති දේවල් ලැබෙනවා නම් ඔන්න සැප. කනට තමන් කැමති ශබ්ද ටික ඇහෙනවා නම් ඔන්න සැප. තමන් වර්ණා කරනවා නම් ඕකනේ සැපේ. අපි තවත් මට දෙයක් දැනගන්න ආසයි. දැන් කනට වර්ණනාවල් ඇහෙනකොට විතරද සැප දැන් බැනුම් අහනකොට එහෙම සැපයක් ඇති කරගන්න අවස්ථාවල් තියෙනවද දැන් සමහර සමානුන්ට නම් බැනුම් අහුවාම මේ කන් දෙක වා ගන්නවා අයියෝ හැමදාම කරචලේ කියලා හිතනවා ඒක මහ වේදනාවක් විදිහට දැනෙනවා බැනුම් අහන්නත් සමහරු ආසයිද අපේ හාන්දරනේ කාලෙකින් බැන්නේ නැහැ කියලා හිතලා ඒක බොහොම විහිළුවට අරගෙන ඒ තුලින් තෘප්තියක් ගන්න අයත් ඉන්න පුළුවන්ද ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක අර ස්වාමීන් වහන්සේ මුලින් කියපු දෙයම තමයි අර ගන්න විදිහ. එහෙමයි. ඉතින් සමහරුන්ට ඉතින් එහෙම බැන්නහමත් එහෙම ඇති වෙන්න පුළුවන් ඒ සංකල්පේ හැටි. එහෙමයි. සමහරු බැනුම් අහලා එහෙම සතුට වෙන අවස්ථා ඇති. ඇත්තටම. අපි සාමාන්‍ය විදිහට ගත්තොත් දුක කියලා කියන්නේ කවුරුත් ඉතින් ওই බැනුම් අහන්න කැමති නැහැ. එහෙමයි. ඊළඟට අපවාද විඳින්න කැමති නැහැ. දෝෂාරෝපණ වලට ලක් වෙන්න කැමති නැහැ. දැන් මෙහෙම කිව්වොත් හරි. Taman කැමති හෝ අකමැති දේවල් නේද? තමන් කැමති දේවල් තමන්ට ලැබෙනකොට ඒ තුල සැපේ තියෙන තමන් කැමති දේවල් තමන්ට ලැබෙනකොට ඒක හොඳ වුණත් නරක වුණත්. ඔව් සාමාන්‍ය සම්මතය. ඒක හරි. ඇත්තටම මේ සංකල්ප දැන් සංකප්ප රාගෝ පුරිසස්කාමෝ කියන දේශනාව අනුව වඩාත්ම පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට කෙනෙක් තමා කැමති ටික මේ ආයතන හරහා ලැබෙනවා නම් එතන සැපයි. ඒ වගේම කෙනෙක් අකමැති දේවල් ටික මේ ආයතන හරහා ලැබෙනවා නම් එතන දුකයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙවැනි ගාම්භීර දේශනාවක් මේ ආයතන හරහා කරන්නේ මේ ආයතන සංවර කර ගැනීමෙන් තමයි සසර කෙටි වෙන්නේ. ඊළඟට මේ ආයතන තුලින් තමයි සසර දික් වෙන්නේ. එහෙම. ඊළඟට මේ ආයතන තුලින් තමයි සවන සසර කෙටි වෙන්නේ. දැන් මෙතනින් තමයි කුසල් සිද්ධ වෙන්නේ, මෙතනින් තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට ඇත්තටම ස්වාමීන් අපේ බෞද්ධයෝ මට හිතෙනවා මේ වටිනාම දේ ගැන හිත යොමු කරලා අඩුයි. දැන් බොහෝ දෙනා පින්කම් කරගන්න හරි කැමති. මම මේ පින්කම් අව탁සේරු කරන්නේ නැහැ. එහෙම. පින්කම් අනිවාර්යෙන් අපේ ජීවිත අපි කරගන්න ඕන. හැබැයි දැන් බලන්න මොන තරම් පිංකම් කරගත්තත් මේ සූත්‍ර දේශනාවට අනුව අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාද ධනකව ඒකට බැඳිලා ඒ හා සම්බන්ධව මනෝලෝකයකට ගිහිල්ලා ඉතින් ඒ රූපය පිළිබඳවම හිත පවත්වනවට වඩා හොඳයි කිව්ව බුදුරජාණන් වහන්සේ රත්විච්ච යකඩයකින් ඇහැට ඇනගන්න එක. නැත්තම් නැහැ අතුල්ලගන්නේ. ඒ කියන්නේ ඒ රූපය මුල් කරගෙන කෙලෙස් අවසා ගන්නවට වැඩිය. කෙලෙස් අවසා ගන්නවට වඩා. ඇයි අපේ හඳුනන්නේ එහෙම කියන්නේ දැන් රත් වෙච්ච යකඩයකින් ඇහැ අතුල්ලගන්නේ කො? ඔව්. ඇත්තටම සානත් එහෙම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ඒ අවධාරණය අවධාරණය කළේ ඒකේ තියෙන හේතුවක් නිසා. ඇත්තටම අතුල්ල ගන්න කියලා නෙවෙයි නේද? නෙවෙයි නෙවෙයි. ඇත්තටම මේකේ තරම් බරපතලකම පෙන්වන්නයි. එහෙමයි. භාගතුන් වහන්සේ හිම අදාලේ. දැන් මොකද එහෙම මනෝලෝකයකට ගිහිල්ලා ඒ ආස්වාද ජනකව ඒ රූපේ ඇතර දැන් අපිට කොච්චර අනතුරක් තියෙනවද? ඒතරේ රූපේ පිළිබඳව සිත පවත්වමින් ඉන්න වෙලාවක අපි මරණයටපත් වුණා. අපේ මරණය සාමහත්සේ මොන වෙලාවද කියලා කියන්න බෑනේ. එහෙමයි. මරණයේ දුර සාමාන්‍යයෙන් හුස්ම රැල්ලක් වගේ ළඟ තමයි මරණයට තියෙන අවස්ථාව. ඒතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් ඊට පස්සේ කටට ගත්ත බත් පිට ගිලින්න කලින් මැරෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්. එතකොට දැන් බලන්න උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් පහළට ගත්ත හුස්ම උඩට ආපහු නැවත ගන්න කලින් අපේ මරණය වෙන්න පුළුවන්. එහෙම. ඒකට ඕන තරම් අවස්ථා අපිට ඉතින් ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒක නිකන් 아무තු බොරුවක් නෙවෙයි. ඒක පැහැදිලි. එතකොට දැන් අපි ඕවගේ රූපයක් දැකලා ඔය පිළිබඳව පාදාණයෙන් හිත හිතා ඉන්න වෙලාවක මරණයටපත් වුනොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙලින්ම නිරේ. නැත්තම් තිරිසන් අපායයි. ওই දෙකට තමයි යන්නේ. එතකොට සාන්නස බලන්න දැන් නිරේත හිම යටුනම කල්ප ගණන් එහෙ ඉන්න වෙනවා. එහෙම. සාමාන්‍යයෙන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි අපි ළඟම තියෙන තිරිසන් අපාය ගත්තොත් දැන් අපි ගමුකෝ සුනකෙක් බල්ලෙක්. එහෙම. ඉතින් බල්ලෙක් ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තාම ඒ සුනකයාට සාමාන්‍ය කුසල් සිතක් පහළ වෙන්නේ නේද? බල්ලෙකුට කුසල් සිතක් පහළ වෙනව හරි අඩුයි. එහෙමයි. ඌට පහළ වෙන්නේම ඌට කැමති ආහාර පාන ටික, මස් මාංශ ටික ලැබෙනකොට ඌ ඇලෙනවා. ඊළඟට ඌ අකමැති කෙනෙක් ගෙදරට එනකොට ඌ ගැටෙනවා. ඉතින් ඌ උට තියෙන්නෙම මෝහෙන් සහිත ඇලීමයි ගැටීමයි. අවුරුදු 15ක් බල්ලෙක් ජීවත් වුණොත් ඔය කාලය තුල තියෙන්නම ඇලීමයි ගැටීමයි. එතකොට බලන්න මට එතෙන්දි දැනගන්න ආසයි. දැන් ওই පන්සල් වල සමහර බල්ලෝ ඉන්නවා අපේ හැඳුනේ. මේ ඒක ඒ බල්ලාගේ පුරුද්දද එහෙම නැත්නම් බල්ලාගේ කිසියම් දිනුවක්ද දන්නේ නැහැ. බන පටන් ගන්නකොටම ඇවිල්ලා ධර්මාසනේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා බල්ලා බුරන්නෙත් නැ වෙනත් අවස්ථාවලදී මිනිසුන් ආවොත් කෑ ගහනවා දඟලනවා බුරන බල්ලා සමහරට බන පටන් ගත්තට පස්සේ කිසිම බිරිල්ලක් නැතුව හොඳට වාඩිලා සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ බන ඉවරුනාට පස්සේ නැගිටලා යනවා. සමහර බල්ලන්ට අපේ හන්දරේ මම දැකලා තියෙනවා මේ වඳින්න එහෙමත් පුරුදු කරලා තියෙනවා. බල්ලෝ විතරක් නෙවෙයි විවිධ සත්තු. එතකොට ඒ ඒ අවස්ථාවලදී ඒ අයට ඡායා මාත්‍ර හෝ හොඳ හිතක් පහළ වෙන්නේ නැද්ද අපේ හාමුදුරනේ? ස්වාමිනාහක ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මේ පැහැදිලිවම ත්‍රිසංගත සතුන්ට ස්වාමිනාහක ඒ වගේ කල්යාණ මිත්‍ර ඇසුරක් එයාට තේරෙන්නේ නැති වුණාට මේ සාන්ත පරිසරය තුළ ඉඳලා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඒ වගේ ත්‍රිසංගත සත්තු සුගතිගාමි වෙලා තියෙනවා. අර කිරිවවුලෝ ඇත්තටම සුගතිගාමි වුණා. අර මණ්ඩූක දිව්‍ය රාජ්‍යතර ගෙම්බෙක් ගෙම්බෙක් වෙලා ඉඳලා ඇත්තටම ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපේ අන්න අර හිත පහදවා ගැනීම තුල තමයි එකක් වෙන්නේ. ඒකත් හිත පහදවා ගැනීම තුල හිත පහදවා ගන්නවා කියන කාර්යය එසේ මෙසේ එකක් නෙවෙයි. අමාරු කාර්යයක්. ඉතින් අමාරුවෙන් හරි ත්‍රිසංගත සතෙක් හරි එහෙම කරගත්තොත් එයාට පහසු එයාට අවස්ථාවක් තියෙනවා. මරණින් පස්සේ සුගතියට යන්න. අමාරුවෙන් හරි අමාරුවෙන් හරි අපේ හාමුදුරනේ කවුරු හරි කෙනෙක් ගෙම්බෙක් හරි හිත පහදවා ගත්තොත් සුගතියට යන්න පුළුවන්කම තියෙනවා මරණින් පස්සේ. ඔව් ඇත්තටම පුරුද්දත් එක්ක ඒ දැන් මොකද ඒ සතා හොඳ කල්යාණ මිත්‍ර පරිසරයක සාන්ත පරිසරයක ඉන්නේ. ඒ සතා ඇත්තට මේ හොඳ ගති ගුණවලට එයා පුරුදු වෙනවා. එහෙනම් මරණාසන්න මොහොතේදී ඒක චුතිසිතට එනවා. චුතිසිතට එන්න පුළුවන්. හැබැයි මම දැන් අපේ ආන්දරනේ තවත් දෙයක් අවධානය දැන් අද කාලේ බොහෝ දෙනා මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් මේ නිර්වාණය දැන් අපි හඳුරු බොහොම ලස්සනට පැහැදිලි කරගෙන ඉන්න හදන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ඔසේ ඒවට ගොදුරු වෙන අරමුණු පරිහරණය කරලා ඒ තුලින්ම නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට හැකියාව තියෙද්දී මේ වෙනත් වෙනත් දේවල් කරලා සුගතියේම පිහිටව ගන්න දැන් කාලේ නිවන් දකින්න බෑ නිසා මරණින් පස්සේ සුගතිය යන්න ආදි වශයෙන් කියන කතා තියෙනවා. ඉතින් එක්තරා විදිහකට බැලුවොත් අපේ හඳුනන්නේ මේ හිත පහදව ගත්තොත් දැන් අර අර ගෙම්බාගේ කතාව ගත්තත් හිත පහදව ගත්තොත් ඕන ගෙම්බෙකුට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. හැබැයි නිවන් දකින්නවායි කියන කාරණාව අපි හඳුනන්නේ එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට කොහොමද අපි දැන් ත්‍රිසන් සතෙකුට හරි කල්යාණ මිත්‍රත්වයේ මත ඒ විදිහට සුගතියකට එන්න අවස්ථාවක් සලසා දෙන්න පුළුවන්. සුගතිගාමී වෙච්ච කෙනෙක් කොහොමද නිවනට මේක පාවිච්චි කරන්නේ? ඇත්තටම සංස් මම මේ කියාගෙන ආපු දේ මම තව ටිකක් පැහැදිලි කරන්නම්. එහෙමයි. එතකොට මම මේකෙන් දැන් ඇත්තටම දැන් අපේ ස්වාමීන් වහන්සේ වෙනත් දිශාවකට ගෙන ගියා ඒක හොඳයි. මම මේ කියන්නේ දැන් ඒ වගේ ශාන්ත පරිසරයක ඉන්න බල්ලෙක් ගැන නෙවෙයි. එහෙමයි. සාමාන්‍යයෙන් අපි ගෙදරක ඇති කරන බල්ලෙක් කියලා අපි හිතමුකෝ. මට කියන්න අවශ්‍ය කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ සතාට ඒ අවුරුදු 15 තුලම 15 වෙන්නේ ඇලීමයි ගැටීමයි මෝහයත් එක්ක. ඒතර මේකත් එක්ක දිගින් දිගටම ඉඳලා ඒ සතාගේ ත්‍ෘතිසිත කීයටවත් සුගතිගාමි සිතක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම. මට කියන්න ඕනකම තියෙන්නේ ඒත් එහෙමනම් අර අපායකට වැටුණොත් අය ගොඩ එනවා කියන එක ලේසි නෑ. ඒකයි අර කනකස්ද උපමාවෙන් බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලේ අර රත්විච්ච යකඩේකින් ඇහැට ඇනගත්තොත් ඒක ඒ ජීවිතේට විතරයි. එහෙම. එහේ ඇහැ අන්ධ වෙන්නේ ඇහැ නැති වෙන්නේ ඒ ජීවිතේට විතරයි. හැබැයි අර රූපයක් පිළිබඳව බොහෝම ආශාවෙන් ආස්වාදනීයව ඒ පිළිබඳව හිත හිතා ඉන්න මොහොතක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ. නිරේ ගියොත් ඉතින් කල්ප ගාණක් එහි. එම එතන අපි හන්නේ පාවිච්චිනේ මේ හිත හිතා ඉන්නවා කියන එක නේද? එතකොට ඒකේ මනෝ කර්ම රැස්වීමක් වෙන්නේ මනෝ කර්මයක්. ඇත්තටම අපි මුලින් දැකපු රූපයක්. ඒ රූපේ සම්බන්ධව දැන් ඒ වගේ ඕනතරම් මිනිස්සුන් දැන් රූපේ විතරක් නෙවෙයි ඕනම දෙයක්. අපි හන්නේ දැන් රාග ద్వේෂ මෝහ කියන සිටිවිලි අනුසය වශයෙන් අපේ හිතේ තියෙන්න පුළුවන්නේ. එහෙම අනුසය වශයෙන් හිතේ තිබුණ තිබිච්ච කෙනෙක් එහෙම තිබිලා මැරුණ ගමම්ම දුගතියේ යනවද? එහෙම නැත්නම් ඒ තියෙන එක පරිඋත්හාන වෙලා මනෝ කර්ම වශයෙන් ක්‍රියාත්මක වුණොත් විතරද දුගතිය යන්නේ? ඇත්තම තමයි මනෝ කර්ම වශයෙන් ක්‍රියාත්මක වුණොත්. දැන් මොකද පුතත් ජන කෙනෙක් උට රාග දේශ මොහ කොහොමද තියෙනවනේ. එහෙමයි. එහෙමයි. ඉතින් මේකෙදි කියන්නේ දැන් ඇත්තටම දැන් ගිහියා පැවිද්දා ගිහි කමත් හරියට කරනවා නම් ගිහි සැපයක් ඉතින්. ඉතින් පැවිදි කමත් හරියට කරනවා පැවිදි රසයක් පැවිදි සැපයක්. එහෙමයි. ඉතින් එහෙමනම් දැන් මේ දැන් මේක අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ අනේ බලලා නිවන් දකින්නවා නම් විවාහ වෙන්න බෑ, හම්බ කරන්න බෑ, ගෙවල් හදන්න බෑ, යාන වාහන ගන්න බෑ. එහෙම කොතනවත් මේ ධර්මය තුල නැහැ. ඉතින් එහෙමනම් මෙතන තියෙන අවබෝධයමයි අවශ්‍ය. ඉතින් අවබෝධය කියලා කියන්නේ ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ මේ ලැබිච්ච හැම දෙයක්ම ඉතින් බොහෝම తాවකාලිකයි. දැන් බලන්න අපේ අධ්‍යාපනය, අපේ තියෙන ධනය, අපේ තියෙන යාන වාහන මේ ජීවිතේට විතරයි. ඉතින් මෙතනින් ගියාට පස්සේ නැවත කොහොම හරි මිනිස්සෙක් වුණොත් ආයෙගෙන ගන්න ඕන. ආය යාන වාහන ගන්න මාර්ගය හදා ගන්න ඕන. ආය කසාද බඳින්න ඕන. ආය ළමයි හදන්න ඕන. ඉතින් මේක අතරක් නැර මේ විදිහට තමයි යන්නේ. එහෙම. ඒතර අපි මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන. අනේ මේ මොනවද තිබ්බත් මේ ජීවිතේට විතරයි. මේවා තියෙන අමුතුවෙන් බන කියලා කෙනෙකුට වදන්න ඕනේ කෙනෙකුට හිතපුවාම තේරෙනවා මේක යථාර්ථය. එතකොට ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ ගිනි ගොඩකට උපමා කරේ දැන් ඇත්තට මේ ගිනි ගොඩක නැත්තම් රත් වෙච්ච යකඩයකින් එනගන්න එක හොඳයි කියලා කිව්වේ එනගන්න කියන එක නෙවෙයි අපිට මේක අවධාරණය කරන්ඩ එහෙම ඇහෙන් රූපයක් දැකලා ඒ හා සම්බන්ධව හිත පවත්වමින් ඉන්නවට වඩා හොඳයි මහණෙනි. මේ රත් වෙච්ච යකඩේකින් යනගන්න එක මොකද නැත්තම් මැරුණොත් කෙලින්ම අපාය යනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ. මෙහෙමත් හිතන්න පුළුවන් ද අපේ හන්ද දැන් රත් වෙච්ච යකඩේකින් ඇහ අතුල්ල ගන්නකොට ඉතින් ඒ ඇහෙන් ආපහු රූප බලන්න හම්බ වෙන්නේම නැහනේ. <laughs> එතකොට නැවත නැවත රූප මුල් කරගෙන තණ්හා උපාදානයන්ට යන ගතිය අවම වෙන ගතියක් ඒ තුල තියෙනවද අපි හඳුරන්නේ නෑ ඇත්තටම සමහරවිට මේ තථාගත ධර්මයේ එහෙම ඉගැන්වීමක් නෑ එහෙමයි මොකද අපිට මේ අසකන්නාසය සංවර කරගන්න කියලා ඉන්ද්‍රිය සංවර සීලයේදී පැහැදිලිවම දේශනා කරනවා එහෙම නැතුව ඇස සංවර කරගන්න ඇහැ වහගෙන හරියන්නේ නෑ එහෙමයි කන සංවර කරගන්න කන වහගෙන හරියන්නේ නැහැ. අපි ඒ තුල බොහෝම විමසිල්ලෙන් සංවර කරගන්න ඕන පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ දැන් ඇත්තට මේ එහෙම හිතන කොටත් ඇහැ සම්බන්ධ වාය ඇති වෙන්නේ නැහැ නේ කියලා අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නෙවෙයි මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තටම මේ ඒ වගේ රූපයක් දැකලා රාගනිසිත ආස්වාදෙන් හිතන එක ටිකක් අපි පාලනය කරගන්න ඕන. එහෙනම් අපි හන්නේ මට කියන්න දැන් එහෙම අපි හිතමු කවුරු හරි කෙනෙක් රත් වෙච්ච යකඩයකින් අතුල් අතුල්ලා ගත්තා. ඒ අතුල්ලා ගැනීම තුළ එතෙන් පටන් ඊට පස්සේ යාට සාමාන්‍ය සාමාන්‍ය ඇස් තියෙන කෙනෙකුට වගේ රූප දර්ශනය කරන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ කෙනෙකුට කොහොමද රූප සම්බන්ධයෙන් අපේ හාමුදුරනේ තණ්හා උපාදානයක් ඇති වෙනව නම් ඇති වෙන්නේ. ඔව්. ඇත්තටම සානස් දැන් මේ සූත්‍රයේ ඒ ටිකක් මම කියලා ඒක කියන්නම්. එහෙනම්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාලේ මහණෙනි එහෙම රත් විච්ච යකඩේකින් ඇහැටන ගන්න ඕන නෑ මේ සූත්‍රයේම තියෙනවා. අවධාරණය කරනවා. අවධාරණය කරනවා. උන්වහන්සේ වදාරන්නේ සුතවත් ආරි ශ්‍රාවකයා. කියන්නේ ධර්මයේ හොඳට ලැබිච්ච ධර්මස්වරණී ලැබිච්ච යෝනිසෝ මනසිකාරය හොඳට ලැබිච්ච සුත්තවත් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය ධර්මයේ දර්ශනය ලැබිලා තියෙනවා. මේ ආර්ය ධර්මයට දක්ෂ ධර්මයේ හික්මිච්ච කෙනා කරන්න ඕන මේ ඇහැට නැගන්න එක නෙවෙයි. උන්වහන්සේ වදාලේ මේ ඇහැ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණ එක ලස්සනට පැහැදිලි කරන මේ සූත්‍ර දේශනාවේ ඒක අපි ඉදිරියට කතා කරමු. එතකොට උන්වහන්සේ වදාළේ උපමාවක් මේ ඇහැට ඇනගන්න කියලා කිව්වේ ඒක ඒ තරම්ම උන්වහන්සේ අවධාරණය කළා මේක ඒ තරම් භයානකයි. එහෙමයි. එතකොට නැතුව කිසිසේත්ම තථාගතයන් වහන්සේ මේ හොඳට තියෙන ඉන්ද්‍රියන් නැති කරගන්න කියලා කවදාවත් අනුශාසනා කරන්නේ නැහැ. එහෙම අපහන්. ඒතර මෙතනදී මූලිකව අවධාරණය කරන්නේ අපහන් තව දුරටත් ඇහැ මුල් කරගෙන ඇතිවෙච්ච රූපයක් පසුපස්සේ ගමන් කරන අර අනුව්‍යංජන වශයෙන් කල්පනා කර කර කෙලෙස් අවසා ගැනීම නවත්තන්න කියන එක. නවත්තන්න කියලා පැහැදිලිවම සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙන උදාහරණයක් ගත්තතර අපි කලින් කතා කරපු විදිහටම ඇහෙන් ඇහැ රත් වෙච්ච යකඩයකින් ස්පර්ශ කරාට අතුල්ල ගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙක් එහෙම කරන්න කියනවනේ එහෙම කරාට පස්සේ නැවත නැවත ඒ රූප පිළිබඳව උපාදානය කර කර ඉන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒක මහා වේදනාවක් කියලා. අන්න ඒ වාගේ මේ සාමාන්‍ය ඇහැකට පේන රූපයක් තණ්හා උපාදානයන්ගෙන් බැඳිලා අල්ලාගෙන මනෝ කර්ම රැස් කර කර කෙලෙස් අවසාගෙන ඉඳීම තුළ එයාට උරුම වෙන්නේ මරණින් පස්සේ අර දුගතිය නිරය හෝ තිරිසන් අපායට යන්න වෙනවා. ඉතින් එහෙම වෙනවට වැඩිය හොඳයි. මේ ඇහි තියෙන රූපයේ තියෙන ආදීනවය දැකලා ඒකට තියෙන උපාදානය අතහරින්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. අපි හඳුන්නේ අර කන නාසය දිව ශරීරයේ මනස කියන ඒ හැම ඉන්ද්‍රියකටම මේ උපමාවක් දක්වලා තියෙන මේ ආදිත්ත කියන වචනෙට කියන්නේ රත් වෙච්ච උපමා ටිකක් තමයි පෙන්වන්නේ අපේ හන්දර. ඒ ගැනත් අපි විග්‍රහ කරගමු කාල වේලාව කලමනාකරණය කරගෙන. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි තාම කෙටියෙන් උපමා ටික දක්වන්න මොකද එක විදිහ වගේ උපමා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙවනුව වදාරනවා කණෙන් ශබ්දයක් අහලා ඒ කනහා සම්බන්ධව ආස්වාද ජනකව නැත්නම් ගැටීම් ජනකව හරි සිතුවිලි පවත්වනවට වඩා හොඳයි. උපාදානෙන් අර විදිහටම දැන් අපි කණෙන් ශබ්ද අහලත් එහෙම ඇලීලා ඉන්නවනේ බැඳිලා. එහෙම ඉන්නවට වඩා හොඳයි කිව්වා රත් විච්ච හාත්පසින් ගිනිගත්ත යකඩ කූරක් අරගෙන කනට ඇනගන්න එක. මොකද ඒක ඒ ජීවිතයේ විතරයි හැබැයි ආස්වාද ජනකව අපි කියන්නේ දැන් මනෝලෝකයක ඉන්නවා කියලා. එහෙමයි. එහෙම මනෝලෝකයක ඉන්නකොට මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. අපේ යන්නේ සමානනේ මෙතන දැන් මේ වැඩියෙන් අවධානය යොමුලා තියෙන මට පේන්නේ මේ ආස්වාදනීය පැත්ත සම්බන්ධයෙන් තමයි. එතකොට අනිත් පැත්තට ගත්තොත් අපේ යන්නේ අකමැති දේවල් සම්බන්ධයෙන් ගත්තොත් ඒ මේ தത്വෙම නේද ඉන්නේ? පැහැදිලිවම සානස ඒකයි දැන් මෙතන අර ආස්වාද පැත්ත තමයි සූත්‍රය කියලා තියෙන්නේ. එහෙමයි. හැබැයි ගැටීම් පැත්තත් අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මේ නිරය සහ තිරසං අපාය දෙකම දැන්නේ ඒ ගැටීම් බොහෝ දුරට තිබ්බහම සාමදාස ඒ තිරසං අපාය තමයි බොහෝ සෙයින් යන්නේ. එහෙමයි. ඉතින් මෙතන අවධාරණය කරලා තියෙන්නේ ඇත්තටම ඇලීම. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ වදාරනවා නහයෙන්. දැන් බලන්න මේ අපේ ලෝකය ගැන කතා කරන්න මේ ටික අපි හොඳට මේ පිළිබඳව සම්මර්ෂණයක යෙදෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. එහෙමයි. දැන් බලන්න අපි කොච්චර පින්කම් කරගත්තත් මොනවා හරි අවස්ථාවක මේ මොනවා හරි බලලා තිබිච්ච දෙයක් අහලා තිබිච්ච දෙයක් අන්තිමට සිහියට ආවොත් කියන්නේ ඒකේ ආස්වාදනීය පැත්ත දැන් අතර දරුවෝ හදන අම්මා තාත්තා වුණත් බොහොම උපේක්ෂාවෙන් ඒ වැඩේ කරන්න ඕන. එහෙමයි. එහෙම නැති වුණොත් ඉතින් ඒත් එතකොට මේකෙන් තේරෙන්නේ මේ සසර ගමන හරීම භයානකයි කියන එක. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕන. හැබැයි මේ දේශනාව අවසන් වෙනකොට මේ සාකච්ඡාව අවසන් වෙනකොට දැන් බොහෝ දෙනෙකුට දැන් මේක මහ බරක් වෙන්නත් පුළුවන්. පො මේ විදිහට කොහොමද මේ අපි අපේ ජීවිත හදාගන්නේ කියලා. නමුත් මේක අපි සාකච්ඡාව අවසානයේ අපේ අයට එන්න ඕන විදිහ අපි කියලා දෙමු. එහෙමයි. දැන් අපි මේ දේශනාව ඇත්ත ධර්මය තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පැහැදිලි කිරීම තමයි අපේ යුතුයකම. නතුව දැන් අපි මේ කියන්නේ අනුපූර්ව පර්යාය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව තියලා කොහොමද මේක විග්‍රහ කරලා තියෙන්නේ කියලා ඉන් පස්සේ අපේ ප්‍රායෝගික ජීවිතේට කොහොමද මේක ගලපා ගන්න කියන එක අපේ හඳුර විස්තර කරනවා. ඔව්. එතකොට ස්වාමීන් ඊළඟට අපි ගත්තාම නාසය. බුදුරජාණන් වහන්සේ වදාරනවා නහයෙන් අර විදිහම සුවඳක් විඳලා ඉතින් අපි එහෙම වෙනවනේ අපිට සමහරට කෑමක සුවඳක් ඕක සමහරලාට මතක සමහරු කියන්නේ අම්මෝ මේ සුවඳ මට තාමත් එනවා කියලා කියලා මතකයි කියලා කියනවා. තාමත් මතකයි කියලා කියනවා. එහෙමයි. එතකොට දැන් ඒ වගේ ඇලිලා උපාදාන කරගෙන ඉන්න අවස්ථාවක දැන් කාපු දෙයක් සම්බන්ධව හරි. ඇත්තට මේ කෑම කියන එක අපි හිතුවේ නැතුවට මේක පුදුම විදිහට මිනිස්සු ඇලෙන තැනක්. එහෙමයි. ඉතින් මේ සුවඳට යම්කිසි කෙනෙක් ආග්‍රහණය මේකට පුදුම විදිහට උපාදානයක් ඇති කරගෙන මේ පිළිබඳවම හිත හිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. ඒ කියන්නේ සුවඳ කෑපු කෑමක් සම්බන්ධයෙන් හෝ ස්ප්‍රේ එකක් මොකක් හරි පර්ෆියුම් එකක් සම්බන්ධයෙන් හෝ සුවඳක් මතකයේ තියාගෙන ඒට ආසාව ඇති වෙන විදිහට සිතවිලි ගොඩනගන ගින්දෙද්දි සිතවිලි ගොඩනගනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් සුවඳ කිව්වහම සමහරුන්ට නෑ ඒකට එහෙම වෙන්නේ එන එකක් නෑ කියලා සමහරුන්ට හිතෙනවා. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ මේ පංචකාමය ගත්තාම මේ පංචකාමේ මේ සත්වයෝ නැත්නම් විශේෂයෙන් මිනිස්සු මේ විඳින මේ පංචකාමේ පහම කෙනෙකුට උස්සන්නයි කියලා කියන්න බෑ. එහෙම. සමහර වෙලාවට හරි පුදුමයි. සමහර අය හරිම කැමති රූප බලන්න, රූප දකින්න කැමති. එහෙම. සමහර අයට ඒ ලෙඩේ නෑ, සමහරු හරි කැමති ශබ්දහන්. එහෙම. මොනවා හරි කනේ ගහගෙන ඔය අහන එකමයි වැඩි. එහෙම. තව සමහරු ඉන්නවා හරිම කැමති සුවඳට. එහෙම. අපි අපි ඇත්තටම අපි දෙපැත්තම ගත්තොත් විවෘතව අපේ පැවිදි ස්වාමීන් වහන්සේලා පවා මම දන්නවා දැන් ගොඩක් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හරිම ආසයි මේ සුවඳ හඳුන් කෝරු වලට. එහෙමයි. මොකද මොනවයින් හරි ඉතින් ඒ අහු වෙන අවස්ථා. ඉතින් එතන බුද්ධ පූජාවට තමයි. නමුත් හරීම නිතරම දායකයන්ට කියන මෙන්න මේ මේ හඳුන් කෝර මේක හරි. මොකද අපි හන්නේ එතකොට දැන් සුවඳ හඳුන් කෝරක් සම්බන්ධයෙන් එහෙම ගත්තොත් අපි හඳුරන්නේ ඒකෙදි කෙනෙකුට පූජනීය මතකයක් අවදි කරවන්න හේතුවක් වෙන්නේ නැද්ද? දැන් අපි අහලා තියෙන සමහර වෙලාවට බණ කියනකොට කෙනෙකුගේ අවසාන මොහොත චුතිසිත හදාගන්න ආසන්න කර්ම බවට පත් කරන්න ඇහැට පේන්න බුදුරුවක් තැම්පත් කර තියන්න එහෙම නැත්නම් බෞද්ධ කොඩියක් පෙන්වන්න ඊළඟට කනට ඇහෙන්න පිරිත් ටිකක් අහන්න නහයට දැනෙන්න හඳුන් කූරක් පත්තු කරලා තියන්න ඔය ආදි වශයෙන් කියනවා ඒතර ඒ වයිත් ආස්වාදය ඇති කරගන්න පුළුවන්ද කොහොමද? දැන් සම්මත එතනදී දැන් අපි අපි පූජා කරනකොට අපි බොහොම වටිනා දේවල් පූජා කරන්නේ. එහෙමයි. ඒක කුසල් සිතින් එතන තියෙන වෙනම දෙයක්. එහෙමයි. අපි හොඳ ප්‍රණීත දෙයක් පූජා කරා කියලා අපි ඒකට අපි පූජා කරන්නේ ඇත්තට මේක මේ බොහොම පරිත්‍යාග චේතනාවෙන්. එහෙමයි. ඒත් ඇත්තම දැන් කෙනෙකුට මරණාසන්න මොහොතේ හඳු කුරක් දැල්වලා තිනුට එයාට සමහර විට අනිවාර්යෙන් පන්සල මතක් වෙන්න පුළුවන්. එහෙමයි. විහාරගේ මතක් වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒත් එක්කම අපේ හාමුදුරුවෝ කිව්ව ප්‍රකාශ කළා වගේම අර සුවඳට කැමති එක්කෙනෙක්ට ඔය හඳුන් කූරක් මත අන්න මං කැමති මහඳුන් කූරු සුවඳ කියලා ඒ තුලත් කෙලෙසයක් වෙන්න පුළුවන්. එහෙම එහෙම හිතනකොටම මරණය සිද්ධ වුණොත් එහෙමයි. ඉතින් අපායගත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අර හඳුන් කූරු පත්තු කරලා පන්සලේ පූජාව තියපු එක මතක් වෙන්නේ නැතුව සමහරට මේ හඳුන් කూరు ගන්න පොර කාපු හැටි වෙන වෙනම මතක් වෙන්නත් පුළුවන්. පැහැදිලිවම සාන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම සුවඳ ගැන හිත හිතා ඉන්නවට වඩා හොඳයි රත් පිච්ච නියනක් අරගෙන අර මේ මිටික් වගේ අරගෙන මේ නහය රැහගන්න එක. නහය අයින් කරලා දාන අයින් කරලා දාන එක. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. නියලින් සාමාන්‍ය කරන්නේ වැඩි කෑලි අයින් කරන එකනේ. අයින් කරන එකනේ. නහය කියන්නේ ටිකක් ඉස්සරහට ආපු කෑල්ලක් හින්දා කපලා අයින් කරන එක ගැළපෙන එක බොහොම ලස්සන උපමාවක්. උපමාවක්. ඉතින් මොකද බුදුරජාණන් වදාරනවා ඒක හොඳයි නැත්තම් ඒ සිතින් මැරුණොත් කෙලින්ම නිරේ නැත්තම් තිරිසන් අපාය. ඊළඟට දිව දිව සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාරනවා අර විදිහටම දිවට හොඳ රසයක් විඳලා. ඒ රසයේ සම්බන්ධ විශේෂයෙන් මිනිසුන්ට තියෙන දෙයක් තමයි මේ දිවට විඳපු රස. ඉතින් මේ රසය ගැන හිතුවොත් ස්වාමීන් වහන්සේ මේක නුවණින් හිතනවා නම් ඒක තප්පර ගාණක් නේ. අද උදේ විඳපු රසය දැන් ඉවරයිනේ. මේ මුළු ජීවිත කාලෙ විඳපු එක එක රසවල් දැන්. දේශීය වශයෙන් ඔය විදේශීය වශයෙන් අපි ඔය බටහිර පන්නේට මොන මොන රස වින්දත් ඒක ඒ මොහොතේ විතරයි. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රසක් ඉඳලා ඒ රස හා සම්බන්ධව ආස්වාදීය ජනකව ඒකම හිතනවා. සමහර වයෝවෘද්ධය ඉන්නවා. අනේ මට කට රහට මේ ඒ කාලේ කාපු විදිහට ඔය හිත හිතා ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙමයි. දැන් සමහර ළමයිනුත් ඉන්නවා අපේ හන්දරනේ අම්මලා තාත්තලා මරණාසන්න මොහොතේදී අනේ අපේ අම්මා තාත්තා මේ ඉන්න කාලේ චොක්ලට් කන්න කැමති මේව කන්න කැමති කියලා අන්තිම මොහොතේ හරි කවන්න ඕන කියලා කැමැත්තට ඉඩ දෙන්න ඕන සතුටු කරන්න ඕන කියන අදහසින් අර කෑම જાති එහෙම කවනවා. සමහර වෙලාවට මේ දෙලුම් යුෂ හොඳයි කියලා හිතලා දෙලුම් ටිකක් මේ කටට දාන්න පුළුවන් යුෂ ටිකක්. ඒ එහෙම කරන එක වැරදිද? එහෙම නැත්නම් එහෙම කිරීමෙන් අර කෙනාට අනර්ථයක් වෙයිද? කොහොමද ඒ ඒ අවස්ථාව කල්පනා කරන එක. ඇත්තටම සංසේක අපි දැන් මේ සූත්‍රයේ පරිබාහිර වුණත් ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් ඔකට මගේ පුංචි අත්දැකීමකුත් තියෙනවා. එහෙම. දවසක් මම අපේ ස්ථානයේ දැන් මීට අවුරුදු 10කට 15කට කලින් දවල් දානේ වළඳලා මේ දත් නැන්දලා මං එළියට එනකොට මේ මහත්තයෙක් තරුණ මහත්තයෙක් බොහොම කලබලෙන් වගේ ඇවිල්ලා මට තේරුණා මං හයි මහත්තයා මොකද ටිකක් අනේ ස්වාමීන් වහන්සේ මම මේ එංගලන්තෙන් ඉඳලා ආවේ මගේ තාත්තා මේ අන්තිම මොහොතේ ඉන්නේ ඉතින් මේ මම වැඩි අඳුරන්නේ මේ මට කොහොම හරි ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මට ඒ වෙලාවේ තේරුණා දැන් දරුවෙක් නෙමෙයි පුතානේ. මට ඒක හොඳට දැනුණා. කොහෙන්ද යන් මම එන්න. කියලා ඉතින් මම මේ කොළඹ පැත්තට ආවා. ඉතින් ඇවිල්ලා ඉතින් මේ එන ගමන් මේ පුතා තාත්තගේ වටිනාකම ඔක්කොම කිව්වා ඉතින් මට. ඉතින් අර වේදනාවත් එක්ක නේම කියෙන්නේ. එහෙමයි. ඉතින් අපි තුන් දෙනායි අපි තුන් දෙනාම දොස්තරවරු ඉතින් දෙන්නෙක් දොස්තරවරු. ඉතින් තව එක්කෙනෙක් මෙහෙම ඔක්කොම පිටරට ගියා. ඔක්කොටම ගෙවල් හැදුවා. ඉතින් එහෙම කියනකොට මමත් ඒවා බොහොම අව අර හොඳට ඇහුවා. මොකද ඒ අහන කොටත් ඒගොල්ලෝ සැනසෙල්ලක් තියෙනවනේ. එහෙමයි. ඒ නිසා මමත් ආ ලොකු දෙයක් හරි වටිනා තාත්තා කෙනෙක් කියලා. ඉතින් මමත් එයාගේ හිත සැනසෙන්න ඕන හින්දා මොකද අහන එකත් ස්වාමීනාත ලොකු සැනසෙල්ල. එහෙමයි අපහන්. ඉතින් මම අහහා ඉතින් කතා කර කර ගියා. ඉතින් ගිහිල්ලා කොහොම හරි මම දැන් ලෙඩා ගාවට ගියාම ඉතින් බොහොම දුබලව ඉන්නවා. ඉතින් මම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට මේ මහත්මයාට යහපතක් වෙන විදිහට මම කටයුතු කළා. ඉතින් මම කිව්වා මෙතනින් බුද්ධ ප්‍රතිමාවක් තියන්න අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට. ඊළඟට ඉතින් බොහොම ආදරෙන් කතා කළා. මං හො තාත්තට ඇහෙනවද ඇහෙනවා කියලා යන්තම් මට හැඟෙව්වා. ඉතින් ඇස් දෙක එහෙම අරගෙන ඉන්නවා. ඉතින් මම ඒ වෙලාවේ ඉතින් එතුමාට ඉතින් බුදුරජාණන් වහන්සේ කිරේ ධර්මයේ කිරේ සංඝයා කිරේ තාත්තා හරිම වාසනාවන්තයි. දැන් මේ අහම්බෙන් වගේ ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා. ඉතින් මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. මේ සියලු දේවල් අපි අතහරින්න ඕන කියලා ඉතින් මම මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත මෙයාට තේරෙන විදිහට මට තේරුණා හොඳට මේ මනුස්සයා තේරුම් ගත්තා කියලා හිතුණා මට. ටිකක් ඒ අංග චලනේ මම තේරුම් ගත්තා. ඉතින් මම මේ වැඩේ කරලා මටත් හරි සතුටුයි. මොකද මරණාසන්න මොහොතක හිටපු කෙනෙක්. කොට මම තථාගත ධර්මයට අනුව මම පිහිට උණයි කියලා මට සතුටක් තිබුණා. ඉතින් දැන් මාව එක් කරගෙන දැන් මේ පුතා එනවා. එනකොට දැන් මේ මම බලන දැන් කොළඹ ඉඳලා අර පළවත්තට යනකම් කිසිම කතාවක් නැහැ. එහෙමයි. දැන් ගෙදරට එනකම් දිගටම කතා කර කර ඔව් යනකොට දැන් පුදුම දැන් ඊට වඩා කතා කරන්න එපා නිසානස් පුදුම සතුටක් කියලා දැන් මම පිළිතුත් කිව්වා මේ මධ්‍යානේ මොනවත්ම නැහැ මිනිස්සයාගේ මූණත් හොඳ නැහැ. ඉතින් පළවත්ත හරියට යනකම් මම කතාව මම මොකද මහත්තයා මේ දැන් හාමුදුරු වැඩි කෑවා. ඔන්න ඔය වචනේ කිව්වා. වැඩි කෑවා. වැඩි මම මොකක්ද ඒ? දැන් මම ඔබ වහන්සේට මේ ඔක්කොම කිව්වේ අපේ මේ නැත්නම් ඔබ වහන්සේට මට කියන්නේ අවශ්‍යතාවයක් නැහැ අපිට ගෙවල් හදලා දීපුවා. අපි ඔක්කොම දොස්තරලා කරපුවා අපිට ධනෙ දීපුවා. ඒවනේ තාත්තට මතක් කරන්න තිබුණේ. කියලා ඉතින් මම ඒ වෙලාවේ දැන් මම ඉතින් මෙයා නොදන්න කමනේ. මංක පොඩ්ඩක් ඉන්න. ඔයා වෙනුවෙන් මම දැන් කාලය ගත කළා. මේ ධර්මය වෙනුවෙන් ඔයා මොහොතක් ඉන්න ඕන කියලා මම ගිලාන සූත්‍රය අරගෙන එතුමාට පෙන්වුවා මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගිරණේකට අන්තිම මොහොතේ කියන්න තියෙන ටික. දැන් ඔබතුමා ওই විදිහට දරුවෝ ගැන කියන්න, අරව මේවා කියන්න, ගෙවල් ගැන කියන්න ඔබතුමාට ගියක් තියෙනවා ඔය ගෙදරට තාත්තා මැරිලා ආවොත් ඔබතුමා තාත්තට ඉන්න දෙනවද? ඒ වෙලාව මෙයා නිරුත්තරයි. ඉතින් මං ඒකට තමයි මම බෙහෙත දුන්නේ. ඉතින් අර බලන්න ධර්මයේ දන්නේ නැතිකම නිසා සමහර වෙලාවට අර ආස කරන දේවල් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර තියෙන දරුවන්ට ඇත්තටම දරුවන්ට ওই තියෙන හැම බැඳීමක්ම අයින් කරන්න ඕනේ. ඒක තමයි නියම සත්පුරුෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේට පැහැදෙව්වට ධර්මයට පැහැදෙව්වට සංඝයාට පැහැදීම තුළ ඒ තාත්තට අර සද්ධා මත්තම් පින්වත්තම් කියන තුරුණුවන් කෙරෙහි ඒ ප්‍රසාදේ ඒකාන්තයෙන්ම සනසිල්ලකට උපකාර වෙනවා. එහෙම නැතුව නිකන් ඔය තියෙන බහුභෝග සම්පත් පිළිබඳව හිත යොමන්න යොමන්න අනිවාර්යයෙන්ම එයා බැඳෙනවා කියලා කියන්නේ එයා ඒකාන්තයෙන්ම දුගතිගාමී වෙනවා. ඒ කියන්නේ අපේ හන්නේ දැන් අර මරණාසන්න මොහොතකදී ළමයි දන්නවනේ තාත්තලාගේ අම්මලාගේ එහෙම නැත්නම් ගෙදර ඉන්න අයගේ මැරෙන්න හදන එක්කෙනාගේ රුචි අරුචිකම් එතකොට ඒ අනුව එයා අර අන්තිම මොහොතෙත් මේක ඉල්ලුවා ඒ හින්දා කොහොම හරි ඒක දීලා සතුටු කරා කියන ඒ සතුට තමන් ලබන්නවද එහෙම නැත්නම් ඒ සතුට ඒ ආශාව අවම වෙන විදිහට යාගේ මනස සකස් කරන එකද කළ යුතු කියන එක අපි තීරණය කරන්නේ. තීරණය කරන්න අතරම ස්වාමීනාත් හොඳ දෙයක් කිව්වා. දැන් ඔක බොහෝ දෙනෙක් මෙන්න මේ දෙයට කැමති මැරෙන්න කලින් මේක ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඒක ඉෂ්ට කරන එක මම ඒක එපා කියන්නේ සමහරලාට දැන් ඒක බලාපොරොත්තුවක් ඇතුව මැරුණොත් ඒකත් ප්‍රශ්නයක්. මේක ලොකු සංකීර්ණ අවස්ථාවක්. හැබැයි මේ හැම දෙයක දෙයක් සම්බන්ධවම තියෙන බැඳීම් අයින් කරන එක තමයි ඒ තනත්තාට කරන ලොකුම සහනය. එහෙම තමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි උපමාවලට නැවත යමු. දැන් අපි නහය සම්බන්ධව දිව. ඊළඟට දිව ගත්තාම බුදුරජාණන් වහන්සේ වදාारण දිවට රසයක් විඳලා ඒ රසේ හා සම්බන්ධව අර විදිහටම උපාදානෙ ඉන්නවට වඩා හොඳයි මේ රත් විච්ච ගිනියම් විච්ච දැලි පිහියක්. එහෙමයි. දෙලිපියක් අරන් දිවේ ටිකක් එහාට මෙහාට අතුල්ලා ගත්තා නම් ඊට වඩා හොඳයි කියනවා. එහෙම. ඉතින් මොනොත් ආය දිවක් ඉතුරු වෙන්නේ එතකොට බලන්න ඒක හොඳයි කියන එක එක ජීවිතයකට විතරයි හැබැයි ඒ වෙලාවේ මරණයටපත් වුණොත්. එතකොට අපි මේ හිතන්නේ නැති දේවල් මේ ආ මේ රසය ගැන ඇත්තට හිතන්නේවත් නැහැ ඉතින් මේ රසයක් ගැන කවුද හිතන්නේ? නමුත් හරි භයානකයි නිරේ නැටෙන්න හේතු වෙනවා මේ දිව නිසා මේ වෙන වැඩේ. අපි හන්නේ එතනදී මූලිකෝයි රසය මුල් කරගෙන සිත තුළ අර මනෝ කර්ම අවස්ථාව වැඩි වෙන්න ඕන නේද? වැඩි වෙන්න ඕන. පැහැදිලිවම ස්වාමී නැත්නම් අපි මේකත් අවධාරණයෙන්ම තීරණය කරගන්න ඕනේ. මොකද පුත්ත්ජනේකෝ ගත්තාම ওই රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වට කැමති. එහෙමයි සාමාන්‍ය කැමති. සාමාන්‍ය කැමති. නමුත් ස්වාමීන් මේ කියන්නේ අර බැසගෙන ඒකම වෙන දෙයක් නැහැ. දැන් කවුරුත් කතා කරත් අර රසයමයි ඔළුවේ තියෙන්නේ. ඒ අරමුණ මුල් කරගෙන හිතේ සිටිවිලි ගොඩ නගන ගා ඉඳෙද්දි මරණොත් තමයි මරණොත් තමයි මේ දුගතියට යාම සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාරන කයට පහස විඳලා ඒ පහස පිළිබඳව සිතුවිලි ওই විදිහටම පවත්වමින් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් ඒත් කෙලින්ම දුගතියි. උන්වහන්සේ වදාරන එහෙම ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච ආත්මසින්ම ගිනිගත්ත අර සැපක් නැත්නම් පෑයක් කියලා කියන්නේ. එහෙමයි. ඒ වෑයකින් ඇඟ අර පොල් ගස් මේ අහින්නේ රහින්නේ අන්න ඒ විදිහට මේ ඇඟ රැහගන්න එක හොඳයි කියනවා. මොකද ඒක ඒ ජීවිතයට විතරයි. නමුත් අර සිතුවිල්ලකින් මැරුණොත් කෙලින්ම අපි දුගතිගාම වෙනවා. අපි කටන පිංකම් 50ක් කරා. එහෙම හරියන්නේ නැද්ද? අපි උනත් එහෙමයි. අපි දැන් ආ හොඳට මහානදම් පිරුවා. අපි මෙච්චර දන් දුන්නා මෙච්චර පින්කම් කරා කියලා නෑ මේ ටික තමයි වෙන්න ඕන. ඒකයි මම කිව්වේ පින්කම් කරන එක ඉතාම හොඳයි. මොකද ඒකෙන් අලෝභාදේ සමෝහ දිවිල වෙනවනේ පින්කමක් තුළ. එහෙමයි. නමුත් ස්වාමීන් මේ දේ කරගෙන තිබුණ නැත්නම් අපිට ලොකුම අනතුරක් තියෙනවා. අපි හන්නේ භාවිත මනස කියන්නේත් ඕකම තමයි නේද? පැහැදිලිවම සනත් දැන් මේ ධර්ම බොහෝ දෙනා සිතා සිටින අපි හඳුර ප්‍රකාශ කළාන්සේ මම මෙච්චරට පිරිකර පූජා කරලා තියෙනවා මෙච්චර කටින පින්කම් කරලා තියෙනවා මේ දඹදිව වන්දනාවේ ගිහිල්ලා තියෙනවා මේ මේ වගේ දේවල් කරලා තියෙනවා කියලා කරපු හොඳ දේවල් ගැන හිතනවා. නමුත් අර ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු ගොදුරු වෙනකොට ඒවා හමුවේ ඇලෙන ගැටෙන ස්වභාවය පාලනය කරගන්න තරම් හිත දියුණු කළ පුහුණු කළ නැහැ. පුහුණු කළ නැහැ. අභාවිත මනසක්. හරියට හදලා ඒක අභාවිත මනස තමයි අන්තිමට වැඩි ඈතකට යන්නේ. ඔව් දැන් වැඩි ඈතකට යන්න ඕනේ. දැන් බලමු අපි සමන් සීලය ගත්තාම එහෙමයි. අපි දැන් ගිහියෙක් හැටියට පන්සිල්. දැන් අපි හිතනවා මේ පන්සිල් රකින්න ඕන. ඒ අමාරුවෙන් කොහොම හරි මේ ශික්ෂාපදරි කඩන්න නැතුව රකින්න. එහෙමයි. හැබැයි හිතේ කෙලෙස් කඳු ගන්න. එහෙමයි. කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයක් නැහැ. ඉන්ද්‍රිය සංවර සීලයක් නැත්නම් අර සීලය පරිපූර්ණ වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙමනම් පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න නම් මේ අසකනාසයේ දිය ශරීරයේ මනස සංවර වෙන්න ඕන. එහෙම. එතකොට දැන් අපි අවසාන උපමාවක් කියලා එමු. එතකොට අපිට සාකච්ඡා කරගන්න ලේසි. අවසාන උපමාව තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මනසින් අර විද්ධියටම අකුසල විතර්ක හිතලා. ඒ කියන්නේ දැන් ওই රාග නිසිත දේවල් එතුන ඔය දේවල් ඉතින් මනසින් හිතන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින් ගත්ත අරමුණු ඇහෙන් ගත්ත රූප, කනෙන් ගත්ත ශබ්ද, නහයෙන් ගත්ත ගඳ, සුවඳ, දිවෙන් ගත්ත රස, ශරීරයෙන් ගත්ත ස්පර්ශ කියන අරමුණු හිතේ තියාගෙන ඒව ගැනම කල්පනා කරනවා. හරි ස්වාමිනාසේ මනෝ කර්ම හැටියට. ඒවා පිළිබඳව හිත හිතා ඉන්නවට වඩා හොඳයි කිව්වා බුදුරජාණන් වහන්සේ නිදාගන්න එක. එහෙමයි. එහෙම දේවල් හිත හිතා ඉන්නවට වඩා නිදාගන්න එක හොඳයි කිව්වා දැන්. සාමාන්‍යයෙන් අපේ අnder නිදා ගැනීම කියන එක බුදුදහමේ එහෙම ඉහලින් අගය කරපු ක්‍රියාවක් නෙවෙයි. නෙවෙයි. පැහැදිලිවම අගය කළා නෑ. මොකද තථාගතයන් වහන්සේ නිතරම දේශනා කළේ නොනිදා ප්‍රතිපත්ති පුරන්. එහෙමයි. ඒක නිදා ගන්නවා කියන්නේ සාන්නත් ඇත්තටම කාලයේ කාදමීමක්නේ. එහෙම. දැන් බලන්න අපිට නිින්ද අවශ්‍යයි. හැබැයි හොඳට කල්පනා කරලා බලන්න මේ ජීවිතේ අපි නිදාගත්ත වෙලාවේ මොනවද වෙච්ච වැඩේ මරුණා වගේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නිකන් හරියට මුලාවක් මෝහනයක් නැත්තම් මේ වඳ භාවය. වඳ භාවයක් අන්න හරි. හොඳම වචනේ. ඒ කියන්නේ ගොඩක් අයට අපි කියන්න ඕන අපි හන්නේ පොයේ දවසට ඇවිල්ලා වඳ වෙන්න එපා කියලා. පැහැදිලිව. මොකද සමහර අය ඉන්න අපේ දායකයෝ එහෙම ඉන්නවා පොයේ දවසට ඇවිල්ලා මේ හිටගෙනත් නිදි වාඩි වෙලත් නිදි හේතු වෙලත් නිදි නිකම්ම වඳ වෙලා යනවා. ඒ කියන්නේ ඒ ඒ කාල සීමාවේදී උගන්නන දෙයක් කිසිම දෙයක් හිතට යන්නේ නැහැ. යන්නේ නැහැ. වගේම තමයි. එහෙමයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම අකුසල විතර්ක හිත හිතා ඉන්නවා හිතෙනවා නම් ගිල නෙදාගත්තත් කමන්න ඒක ටිකක් හරි. හැබැයි එහෙම නෙවෙයි අහංසේ කරන්න වැඩපිළිවෙලක් අපට දේශනා කරලා තියෙනවා. එහෙමයි ප්‍රහාණය. එතකොට අපි හන්නේ දැන් මෙන්න මේ අරමුණු පරිහරණය කිරීමේ තියෙන අයෝනිසෝ මානසිකාරයෙන් අරමුණු පරිහරණය කිරීමේ තියෙන භයානකකම තමයි බුදුරජාණන් වහන්සේ මේදී අවධානය කරලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ කොහිදීවත් අවධානය කළ නැහැ. ප්‍රහඹත සිහිපත් කළ සෙයින් ඇහැට පේන රූප බලන්න එපා, කනට ඇහෙන ශබ්ද අහන්න එපා, නහයට දැනෙන ගඳ සෝදාග්‍රහණය කරන්න එපා, ඉන්ද්‍රියට දැනෙන අරමුණු පරිහරණය කරන්න එපා කියලා කොහෙවත් සඳහන් කළේ නැහැ. අතීතයේ කරන ලද කුසල කුසල කර්මවලට අනුරූපව අපිට මේ ඉන්ද්‍රයන්ට යම් යම් අරමුණු ගෝචර වෙනවා. එහෙම ගෝචර වුණාම ඒ අරමුණු ලස්සන වෙන්නත් පුළුවන්, කැතේ ඒවත් වෙන්න පුළුවන්, හොඳ ඒව වෙන්නත් පුළුවන්, නරක ඒව වෙන්නත් පුළුවන්. ඒව පරිහරණය කරන්න. හැබැයි ඒ තුල තමන් අධ්‍යාත්මිකව කෙලෙසෙන්නේ නැතුව අධ්‍යාත්මිකව පිරිහෙන්නේ නැතුව තවත් විදිහකින් කියනවා නම් අර තණ්හා උපාදානයන්ට යන්නේ නැතුව ඒක පරිහරණය කරන්න ඕන. අපි හඳුනන්නේ සාමාන්‍ය ස්වභාවයේ අරමුණු හමුවේ ඒ තණ්හාව ඇති වෙන එකනේ කොහොමද ඒක නවත්තගන්නේ? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ස්වාමීන් වහන්සේ ඔය ටික කියාගෙන ඉන්නකොට මට මතක් වුණේ දැන් මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු නවත්තන්න කියලා මේ ධර්මයේ කොහෙවත් නැහැ නේ. එහෙමයි. දැන් මොකද බුදුරජාණන් වහන්සේටත් නේත්‍ර යුක්මයක් තියෙනවා. උන්වහන්සේත් රූප බලනවනේ. එහෙමයි. උන්වහන්සේ කණෙන් හොඳට ශබ්ද අහනවා. ඊළඟට නාසයෙන් හොඳට ආග්‍රහණය කරනවා දිවෙන් දැන් රසනහර 700ක් කියලා කියන්නේ. අපිට වඩා හොඳට රස දැනෙන බුදුරජාණන් වහන්සේට. හැබැයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කවස්තාවක වදාරනවා බුදුරජාණන් වහන්සේටත් ඇස් තියෙනවා උන්වහන්සේ එහෙන් රූප දකිනවා හැබැයි උන්වහන්සේට නෑ චන්දරාගෝ නක්ති. ඒ කියන්නේ බැඳීමක් උන්වහන්සේට නෑ. ඒ ඇලීමක් බැඳීමක් නැති නිසා සුවිමුත්ත චිත්තෝ භාගතුන් වහන්සේ බොහෝම සැනසille වැඩ ඉන්නවා. එහෙම අපි හන්න දැන් සුවිමුත්ත චිත්ත භාවයටපත් වෙන්න ඇලීම බැඳීම නැති කරගන්න ඕනනේ. කොහොමද ඒ ඇලීම බැඳීම? දැන් ලස්සන රූපයක් දැක්කහම ඇලෙන එක. කැත රූපයක් දැක්කහම ගැටෙන එක නවත්ත ගන්න නම් අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ අරමුණු පරිහරණය කරන මොකද්ද කරන්නේ? ඇත්තටම මේ සූත්‍රයමුත් ඒ අපි එක දෙවනුව කතා කරමු. දැන් මේ සූත්‍රේ ගැඹුරුම තැනකට ගිහිල්ලා කතා කරන අවස්ථාවක්. ඒ සූත්‍රෙමුත් පැහැදිලිවම තියෙනවා ඇලීමක් ගැටීමක් නැති කරගන්න ඇති කරගන්න නැතුව යන විදිහ. සුතවත් ආර්ය ශ්‍රාවකේ කළ යුතු කාර්යභාරය. කාර්යභාරය සඳහන් වෙනවා. එතකොට සඳහන් අපිට දැන් මූලික වශයෙන් කෙනෙකුට එහෙම රූපයක් දැක්කහම අපි හිතන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් ඇත්තටම මේ තථාගත ධර්මයේ මොනම දෙයක්වත් ඉවේ සිදුවෙන දෙයක් නැහැ. එහෙමයි. ඉතින් ඒක නිමෙකට පටිච්චසමුප්පාදේ කියන්නේ හේතුඵල හේතුවක් නිසාම තමයි හැම දෙයක්ම වෙලා තියෙන්නේ. දැන් අපිට මේ විදිහට ආහාර පාන ලැබෙන්නේ අපි සැපක් විඳිනවා නම් දුකක් විඳිනවා නම් හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉබේ සිද්ධ වෙන එකක්වත් නෑ මේ ධර්මය අනුව. ඉතින් එහෙමනම් අපි ස්වාමීන් වහන්සේ දැන් ඇහෙන් රූපයක් දකිනකොට අපි දකිනවා අපි කැමති රූප. සාමාන්‍යයෙන් අපි දකිනවා අපි කැමැතිම ආසා කරන රූප. එහෙමයි. ඊළඟට අපි ඇහෙන් දකිනවා අපි අකමැතිම රූප. ඊළඟට මධ්‍යස්ථ රූපත් අපි දකිනවා. එතකොට දැන් බලන්න ධර්මයේ දන්නේ නැති කෙනෙකුට අපි කැමැතිම රූපයක් දැක්කොත් අපි කැමැතිම රූපයක් දකින්නේ හොඳට මතක තියාගන්න ඕනේ. සංසාරයේ කරපු කුසලයක් විපාකයක් හැටියට තමයි කැමති දෙයක් දකින්නේ. එහෙමයි. ඒ කියන්නේ සැප කියලා කියන්නේ. එහෙමයි. දැන් අපි කැමති ප්‍රියමනාප පුජ්‍යලිය අපට දකින්න ලැබෙනවා නම් අපි කැමති මල්වත්තක්, කැමති කෑම, කැමති යාන වාහන, කැමති රටවල්, කැමති මිල මුදල් ඔවා දකින්න ලැබෙනවා කියන පිනක්. එතකොට බලන්න සංසාරයේ කරගත්ත කුසල විපාකයක් හැටියට ඒවා දකින්නේ. හැබැයි ධර්මයේ දන්නේ නැත්නම් ඒකයි මේ සසර හරි භයානක. ධර්මයේ දන්නේ නැත්නම් පිනක් කරලා අරව දැක්කට එකතු වෙන්නේ මොනවද අකුසල්. එය අරව දකිනකොට සල්ලි දකිනකොට ලෝභකම, වාහන දකිනකොට ලෝභකම, ප්‍රියමනාප පුජ්‍යලෝ දකිනකොට ලෝභකම, ඊළඟට ප්‍රියමනාප ගෙවල් දොරවල් දකිනකොට ලෝභකම. එතකොට බලන්න සසර කුසල් කළා මේවා ලබාගෙන ධර්මයේ දන්නේ නැතිකම නිසා ඔන්න අකුසල් එකතු වෙනවා. පිනට පව් කරන. පිනට පිනට පින නිසා නැවත අකුසලයට භාජන බඳුන් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි කිව්වා අපේ ඇහෙන් අපි අකමැතිම රූප දකින්න සංසාරය කරගත් අකුසලයක් නිසා. දැන් අපි කැමැතිම නැති කෑමක් දකිනවා නම් අපි රුස්සන්නේ කැමැතිම නැති දැන් තමන්ගේ අපි තුන් ස්වාමියා බිරිඳහත් දැන් සමහරු ඉන්නවා. ඉතින් කසාද බඳලා ඉන්නවා. අපිට මිනිස්සුත් එක්ක කතා කරනවා තියෙන මුළු ජීවිත කාලෙම තමන්ගේ ස්වාමියා අප්‍රියයි. කැමති නැහැ. තමන්ගේ බිරිඳට කිසිම රුස්සන් නැති ගතියක්. එහෙම තියෙන අය ඉන්නවා. ඉතින් ඒවා තියෙන අකුසල විපාක නිසා විච්ච දේවල්. එතකොට බලන්න එයාට එහෙම වුණේ සංසාරය කරගත් අකුසලයක් නිසා. එතකොට අර බිරිඳ හරි අර ස්වාමියා හරි අනිත් අනිත් දේවල් හරි දකින දකින වාරයක් පාසා මෙයාට තේසය ඇති වෙන්නේ. එහෙම. එතකොට බලන්න සසර කුසල් කරලා ආවත් අපි අමාරුවේ සසර අකුසල් කළාවත් අපි අමාරුයි. දැන් මේ වගේ අකුසල් කරලා එක්කෙනෙක් එහෙම මුණ ගැහුනොත් මොකද කරන්න ඕන අපේ? ඒක තමයි සානත් ඒක කරන්න ඕන මෙහෙමයි. දැන් අපි හිතමු අපි ප්‍රියමනාප පැත්තම කතා කරලා බැලුවොත් දැන් ප්‍රියමනාප දෙයක් අපි ගත්තාම අපි ටිකක් ඕක අර ස්වාමීන් වහන්සේ මුලින්ම මේ සාකච්ඡාවට හොඳ දෙයක් වුණා මේක පුරුදු කරගත්තොත් හරි ලේසියි. හැමදේම අපි ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අර අකුරු ටයිප් කරනකොට ඉතින් මුල් කාලේ හරි අමාරුයි. පහු වෙනකොට ඉතින් ඇත්තටම කීබෝඩ් එක දිහා බලන්නේවත් නැතුව ටයිප් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේක මුලින් ටිකක් අමාරු. හැබැයි පුරුදු කරගත්තට පස්සේ හරිම ලේසි. දැන් බලන්න මුලින් ඔය බයිසිකලයක්වත් පදින්න බැරි මිනිස්සු බයිසිකලේ හුරු වෙලා හුරු වෙලා අන්තිමට මාර්කලින්දෙත් යනවනේ. පුහුණුව. ඉතින් එහෙමනම් ඒ වගේ දැන් අපි ලස්සන රූපයක් දැක්කහම අපිට නිකන් ඉස්සල වචනෙන් හිතනවා. නැත්නම් වචනේ පොඩ්ඩක් කියලා රහසින් හරි කියලා දානවා. අනේ ඉතින් ලස්සන රූපයක් දැක්කහම ඒක අනිත් වෙලා යන දෙයක් නේ කියලා හිතුවනම් කුසල් නිසා වෙනවා. එහෙනම් බලන්න දැන් අර බැඳීමත් එක්ක පුතත් ජනේකට දැන් මේ රෝස මල් මෙතන මේ ගොමුවක් තියෙනවා. දැන් මේක සා ලස්සනයි මල් ටික කියලා හිතලා බැඳීමක් ඇතිවෙන අනේ ඉතින් තව ටිකකින් පර වෙලා යනවනේ කියලා හිතවනම් කුසල්. එහෙම. ඒතර බලන්න ඒක අපිට විපස්සනාවට හරවන්න පුළුවන් නේද? කියනවා කියන්නේ කලින් හිතෙන් හිතලා කරන ප්‍රකාශනයක් නේද අපේ හන්නේ. පැහැදිලිවම. එතකොට සාමනාත් ඒ විදිහට දැන් අපි දැන් ලස්සන දෙයට දැන් අපිට ඒ විදිහට හිතන්න පුළුවන් ඒක අනිත්‍යතාවය. එහෙම. ඉතින් කැත දෙයක් දැක්කහම අපි හිතමු දැන් කෙනෙක් සාමාන්‍යයෙන් අකමැති දේවල් දැක්කහම අපිට දේශේ නැති වෙන්නේ. දැන් අපි හඳුර කලින් කියපු උදාහරණයම ගමුකෝ මේ අකමැති ස්වාමියා හා ස්වාමි දියණිය දැක්කහම මොකද කරන්න ඕන? දැන් ගොඩක් ප්‍රායෝගික වෙන්න පුළුවන් ගෙවල් වලට මේ. ඔව්. එතකොට දැන් සම්මත ඇත්තටම එතනදී අකමැති බිරිඳ හරි ස්වාමියා හරි දැක්කහම අපිට එතන හිතන්න පුළුවන් කාරණා කීපයක්. හැබැයි අපහ ගොඩක් අය එතෙන්දී නම් කර්මය තේරුම් අරගෙනම ඉන්නේ. සමහරු කියනවා තේ මගේ කර්මෙටමයි මෙම් මිනිහ ලැබුණේ කියේ කියන අවස්ථා තියෙනවා. ඔව්. ඇත්තට මෙහෙම කියනවා. නමුත් ඒ කියන්නේ දේශයෙන්. එහෙමයි. එතකොට මොකද කරන්න ඕන? <laughs> එතන සංස කරන්න ඕන මෙහෙමයි. ඉතින් එතනදී හිතන්න ඕන මේ අනිත්‍යතාවය තමයි. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් මේ ඒ කියන්නේ මගේ මෛත්‍රිය දියුණු කරගන්න ලැබිච්ච අවස්ථාවක් මේ මම එහෙම එහෙම එහෙම හිතන්නත් පුළුවන්. ඇත්තට මේක ඉතින් සාමාන්‍ය සම්මුති මෛත්‍රී භාවනාව කරලා තියෙක එහෙම හිතන්නත් පුළුවන්. නමුත් අපි කෙලින්ම ගියොත් ධර්මයේ මැල්ලුවොත් අනේ ඉතින් මේ අපි දැන් පිළිකුල් දෙයක් දැක්කහම අනේ ඉතින් ඕක ඉතින් ඕක තමයි ස්වභාවය කියලා අපි දැන් සාමාන්‍ය මෙහෙම හිතුව දැන් පිළිකුල්ම අපි ඒපමාව ගමකෝ අපි දැන් අකමැතිම දෙයක් දකිනවා. ඉතින් අකමැති දෙයක් දැක්කම චී කියලා කෙල ගහලා අහක බලා ගන්න නැතුව අනේ ඉතින් ඕවත් මගේ ඇතුලේ තියෙන්නේ ඕවනි කියලා හිතන්න පුළුවන් නම් ඒක කුසල්නේ. සහ මේ අද තවත් රූපයක් පමණයි කියලා හිතන්න පුළුවන්. ඔව් තවත් රූපයක් පමණයි කියලා හිතන්න පුළුවන්. මම අමුතුවෙන් ඇලෙන්නත් දෙයක් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. මේ රූපේ දැක්කා වගේම තවත් රූප ඉතින් ඊට දකිනවා. හැමදාම මේක දකිනවා කියලා හිතුණාට දෛනිකව තවත් වෙනත් රූප කොච්චර දකින්නවද ඇහැට ප්‍රිය දේවල්. ඒ හින්දා මේකම අල්ලාගෙන මං මේ තුල ගැටෙන්න ඕන නැහැ කියලා හැඟීම ඇති කරගන්න පුළුවන්. හැඟීම ඇති කරගන්න පුළුවන්. ඒත් ඇත්තටම සාන්ත මේක ඒ වගේ දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයකදී වගේ එකපාරම දැන් අපි අනිත්‍ය ලක්ෂණ දකින්න බෑනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒක ක්‍රමක්‍රමයෙන් මුලින්ම සීලවන්තකම හදාගෙන වෙනත් දෙයකට යොමු වෙලා දැන් දම්පින්කම් වලට බණ අහනද ඒ වගේ පියවරෙන් පියවර තමයි එතෙන්ට එන්න වෙන්නේ. සමහර වෙලාවෙ මෙහෙම හිතන්නත් පුළුවන් නේ. තරහකාරී බව ඇත්තයි. ගිය ආත්මෙ මගේ අම්මද දන්නෙත් නැහැ. ගියාත්ම මගේ තාත්තද දන්නෙත් නෑ. දැන් තරහින් මම මෙහෙම බැනන්න ගියාම මම ඒ තවත් පව් සිද්ධ කරගන්නවා කියන ආකල්පය හිතට අරගෙන තර ආවේගය යට කරගන්න පුළුවන් නේද? පුළුවන් ඇත්තටම. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් ඔය විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු සියල්ල සුබ සහ හොඳ සහ නරක අරමුණු දිහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්නනම් කරන්න තියෙන එකම දේ තමයි අනිත්‍ය වශයෙන් දකින්න එක. ඔව්. ඒක අපි අහන්නේ අවසාන වශයෙන් කාලය ඊටාම සීමිත නිසා කෙටියෙන් පැහැදිලි කරන්න කොහොමද අපි එකක් පැහැදිලි කරන්නම් එතකොට අනිත් ඒවටත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි එහෙම රත්විච්ච යකඩයකින් අනගන්න අවශ්‍ය කරන්නේ මේ ධර්මයේ ලැබිච්ච ශ්‍රාවකයා කරන්න ඕන මෙන්න මේකයි ධර්මය. ඇත්තට මේ ටික තමයි අපි ඔළුවට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇහැ පිළිබඳව හොඳට නුවණින් කල්පනා කරනවා. මෙහි ඇස නিত্যද අනිත්‍යද කියලා යාම ප්‍රශ්න කරගන්න අපිට ප්‍රශ්න කරගන්න පුළුවන් එහෙම. ඒක අපිට තේරෙනවා මේක අනිත්‍ය වෙලා යන එකක්. ජීවත් වෙලා ඉන්න කාලෙම සුද වෙනවා, කණ්ණාඩි පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මරණයට මරණයෙන් පස්සේ කොහොමත් මේක අනිත්‍ය වෙලා යනවා. එහෙනම් ඇහැ කියන එක අනිත්‍යමයි. ඒක තමයි ධර්මය. ඇහැ අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි. ඊට පස්සේ ඊළඟට ස්වාමීන් වහන්සේ ඇහැට පේන රූප. දැන් බලන්න අපි මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට ඕක වෙනස් වෙනවනේ රූප. ඒකෝර අපේ ජීවිතයේ දැකපු මේ රූප අපි මේ ප්‍රඥප්ති මේ දාගත්ත දේවල්නේ ඔක්කොම ඇහැට පේන රූපත් මොහොතින් මොහොත අනිත්‍ය වෙනස් වෙනවා. එහෙමයි. ඊළඟට මේ දෙන්නා එකතු කරන පාලම තමයි විඥානය. එහෙමයි. ඒකට විඥානයත් සාන චක්කු විඥානය කියන මේ විඥානයත් ඒකාන්තයෙන්ම අනිත් වෙලා යනවා. ඇහැ හා බැඳුණු චක්කු විඥානයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. මේ ස්පර්ශයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මොකද මේ ස්පර්ශය මොන ස්පර්ශයද අපි අහන්නේ? චක්කු සම්පස්ස. චක්කු සම්පස්සද? මොකද අනිත්‍ය වූ තුනකින් හැදිච්ච දෙයක් ඒක නිත්‍ය වෙනවීමත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. ඊළඟට මේ පස්සපච්චය වේදනා ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවත් අනිත්‍යයි. එහෙම. දැන් බලන්න අපේ ඇස් වලින් අපි මොන වේදනාවක් සැප වේදනාවක් දුක් වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක් මොන වේදනාවක් වින්දත් ඒකත් අනිත්‍යයි. එහෙම. ඉතින් සාමාන්‍යයෙන් මට මෙන්න මේ ඩිංගත් කියන්න අවසර දෙන්න. මොකද දැන් කාල වේලාව ගියා. දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ විදිහට මේ ආයතන හය පිළිබඳවම යෝගාවචරයක් හැටියට බෞද්ධ හැටියට වශයෙන් දකිනවා. දකින්න ඕන. ඒක ප්‍රායෝගික ජීවිතයේදී. දැන් අපි හිතමු දැන් මේ වගේ ගැඹුරු ධර්ම කෙනෙක් කිව්වට ආයහුවා එතනින් ඉවරයි. එහෙම නෙවෙයි. දැන් බලන්න මේ පරමාර්ථ ධර්මයට යොමු වෙලා මේවා ජීවිතයට ගලපගත්තොත් ප්‍රශ්න කියන ඒවා සදාකාලික වෙන්නේ නැහැ. අපි එක උදාහරණයක් කිව්වොත් අපිට ප්‍රශ්න එන්නේ මේ ආයතන හරහානේ. ඇසෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා ප්‍රශ්න එනවානේ. ඉතින් අපි කාටත් තේරෙන එකක් බොහොම කෙටියෙන් කිව්වොත් දැන් ඔන්න අපට ප්‍රශ්නයක් එනවා. කවුරු හරි කෙනෙක් දුරකථනින් කතා කරලා කියනවා හරි වැඩේ ඔයාට මෙහෙම කිව්වහවල් අය ඔයාට මෙන්න මෙහෙම චෝදනා කරා මේ මේ විදිහට කිව්වා. ඉතින් නොඑක් විදිහට මහා කුණ ගොඩක් දාන ඔළුවට. ඉතින් මෙයාට දැන් මේක මහා ප්‍රශ්නයක්. මෙයා කල්පනා කරනවා දැන් කන්නත් බෑ, නිදා ගන්නත් බෑ, වැඩක් කරන්නත් බෑ. අර ප්‍රශ්නේමයි ඔළුවට එන්නේ. එහෙමයි. හැබැයි දැන් මෙයා මෙහෙම කල්පනා කරොත් දැන් මෙයා කල්පනා කරනවා හරි. දැන් මට ලොකු ප්‍රශ්නයක් වෙట్లా තියෙනවා. අභූත ප්‍රශ්නයක් හරි භූත ප්‍රශ්නයක් හරි මොන හරි ප්‍රශ්නයක්. එයා කල්පනා කළොත් කොහෙන්ද මේ ප්‍රශ්නේ මට මුලින්ම ආවේ? කනේ. එයා කල්පනා කරනවා කන නිට්ටියද අනිත්‍යද? කන අනිත්‍යයි. ඊළඟට කල්පනා කරනවා ඔය ආපු ශබ්දේ ඒක නිට්ටියද අනිත්‍යද? ඒකත් අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරපු පාලම විඥානයත් අනිත්‍යයි. ඊළඟට ඒකතු වෙච්ච ස්පර්ශයත් අනිත්‍යයි. එතකොට මේ වේදනාව මේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච මේ දුක් වේදනාවත් අනිත්‍යයි. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය නැති වෙලා යනවා ආයේ උපදේශක හොයන්න අවශ්‍ය නැහැ. එහෙම. මොකද කෙලින්ම මේ අනිත්‍ය විච්ච දේවල් ටිකක් අල්ලගෙන මම ඒකට දාගෙන අර නිකං මේ නිකං සාමාන්‍ය බාහිර දේවල් නිසා අපේ මේ හිත ලෙඩ කරගන්න එක තමයි අපි බොහෝ සෙයින් කරන්න. එහෙම. විදර්ශනා ප්‍රඥාවෙන් අරමුණු දිහා බැලුවහම ওই ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. පුළුවන්. ඔය විදිහට ස්වාමීන් වහන්සේ ආයතන හයෙන්ම ආයතන හරෙන්තර අපිට ප්‍රශ්නේ නැහැ නේ. එහෙමත්. ඔය විදිහට අපිට ත්‍රිලක්ෂණේ දකින්න පුළුවන් නම් පුදුම සතුටකින්. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය හරියට දැනගත්ත කියන්නේ පුදුමාකාර සතුටකින් ජීවත් වෙන්න පුළුවන්. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අනිත්‍ය ලක්ෂණේ මේ කතා කරනවා කියන්නේ මේ දුකක් කියලා නෑ. ඇත්තටම ඒ දැන ගැනීම ඒකාන්තයෙන් සැනසille ඉන්න උපකාරයක් වෙනවා. දැන් තමයි අපේ හාමුදුරන්ගේ ධර්ම ගබඩාව එළියට එන්නේ. ඉතින් බොහොම කාල සීමාව අවසන් නිසා අපිට තවදුරටත් ඔබට සම්ප්‍රේෂණය කරන්න ඉඩ අවකාශ ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් උන්වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කළේ ප්‍රායෝගිකව අරමුණු හමුවේ කෙලෙස් අවසාගෙන ඉන්නේ නැතුව ඉන්නනම් මේ සියලු අරමුණු අනිත්‍ය වශයෙන් දැකීමේ තියෙන වටිනාකම. එතකොට මේ අනිත්‍ය වශයෙන් නොදකින නිසා තමයි අරමුණු වල චන්දරාගයෙන් බැඳෙන්නේ. තණ්හා උපාදාන වලට යන්නේ. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සියලුම අරමුණුත් ඒවා ග්‍රහණය කරන ඉන්ද්‍රයනුත් ඒ වගේම ඒ ඉන්ද්‍රයන් හා බැඳුන විඥානයනුත් ඒ ඉන්ද්‍රිය විඥානයත් ඉන්ද්‍රයත් ඉන්ද්‍රියයන්ට ගෝචර වෙච්ච අරමුණුත් සම්බන්ධ කරන ස්පර්ශයනොත් අනිත්‍ය බව දකින්න ඕන වෙනස් වෙන බව දකින්න ඕන එතකොට මේ වෙනස් වෙන ස්පර්ශයකින් හටගනු ලබන වේදනාවත් වෙනස් වෙනවා එතකොට ඒ වෙනස් වෙනව නම් එහෙම වේදනාවක් ඒ සුඛ වේදනාවේ ඇලෙන්නත් ඕන නෑ දුක් වේදනාවේ ගැටෙන්නත් ඕන නෑ උපේක්ඛා වේදනාවේ මුලා වෙන්නත් ඕන නෑ ඉතින් ඇලීම් ගැටීම් මුලා වීම වලින් තොරව අරමුණු පරිහරණය කරනවා නම් එයාගේ හිතේ රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් වැඩි දියුණු වෙලා මනෝ කර්ම භාවයටපත් වෙන්නේ. ඉතින් මනෝ කර්ම ඒ විදිහට නැති හිතක් නරක විදිහේ මනෝ කර්ම නැති හිතක් මරණින් පස්සේ දුගතියට යන්නේ නැහැ. එතකොට මරණයෙන් පස්සේ සුගතියට යන්න නම් මොකද්ද කරන්න ඕන මේ අරමුණු දිහා හොඳට විපස්සනා නුවණින් බලන්න පුරුදු වෙන එකයි. ඒ සියලු දේවල් අනිත්‍ය වශයෙන් දකිනකොට අන්න එයාට තණ්හා උපාදානයන් ඈත් කරගන්න පුළුවන්කම ලැබෙන බව අපි අවධානය කරගන්න ඕන. ඉතින් එහෙම කටයුතු කරන කෙනා තමන් විසින්මයි මේ විහිං දුකටපත් වෙන්නේ. තමන් විසින්මයි මේ අවශ්‍ය කරන මේ දැනුම තියෙද්දිත් එකෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්තේ කියලා තමන්ගේම ක්‍රියාකාරකම් ගැන අවබෝධයෙන් කලකිරෙනවා. නුවණ තියෙන කෙනා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම අවබෝධයෙන් කලකිරෙනවා. ඇහෙන් රූප බලන කනෙන් ශබ්දහන හැම මොහොතකමදීම උපාදානය ඇති වෙනකොට මේක කවුරුවත් අම්මා තාත්තා ඇති කරපු එකක් නෙවෙයි වෙනත් වෙනත් අය ඇති කරපු එකක් නෙවෙයි මා විසින්ම ඇති කරගත්ත දෙයක් කියලා Taman ගැනම කලකිරෙනවා කලකිරිලා අවබෝධයෙන් කලකිරිලා අවබෝධයෙන් අතහරිනවා කලකිරීමට කියනවා නිබ්බිදා කියලා අතහැරීමට කියනවා විරාග කියන නිබ්බිදා විරාජ්‍යති විරාගා විමුච්ඡති විරාගය ඇති වෙච්ච තැන පංචස්කන්ධයෙන් නිදහස් වෙනවා විමුක්තේ විමුක්තമിതി ඥානං හෝති පංචස්කන්ධයට දෙන උපාදානීය අතහැරි දවසට මිදුන දවසට මම සියල්ලෙන් නිදහස් වුණා කියන ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥානෙ ඇති වෙන. අන්න එයා තමයි සියලු දුකෙන් නිදහස් වෙච්ච කෙනා බවට පත් වෙන්නේ. ඉතින් මේක ගැඹුරු ධර්ම කාරණා සමූහයක් තියෙන ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් මම මුලින් සඳහන් කරපු වගේ සිංහල ජන සමාජයේ රහතුන් බිහි කළ සූත්‍රය ආදිත්ත පරයාය සූත්‍රය ඉතින් ඔබත් මේ සූත්‍රයෙන් කියවුණු කරුණු තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගෙන ඇලෙන තැන නොඇලි, ගැටෙන තැන නොගැටි, මුලා වෙන තැන නොමුලාව කෙලස් පාලනයෙන් යුතුව කටයුතු කරන්න, වෑයම් කරන්න, එහෙම කරන තරමට ඔබටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ අමා නිවනට සමීපව වාසය කරන්න අවකාශ සැලසේ. ඉතින් මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දවසේ මේ වටිනා ධර්ම සාකච්ඡාව ගෙනෙන්නට අපි වාග්ය සම්පන්න වුණා. අපි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරාවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. උන්වහන්සේ වටිනා ධර්ම භාණ්ඩාගාරයක් මම කලින් කිව් වාසේ උන්වහන්සේට බොහෝ කරුණු කාරණා මේ සම්බන්ධයෙන් පවසන්නට ඉඩ තිබුණත් කාලය අපිට සීමිත බවින් අපිට ඒ සඳහා ප්‍රමාණවත් විදිහ ලබා දෙන්න හැකියාවක් ලැබුණ නැති එක ගැන අපේ කනගාටුවක් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඔබ අද ඊටාම ඵලදායි ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා කියලා අපි විශ්වාස කරනවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දායකත්වයේ දරා කටයුතු කරන පින්නතුන්ට යත්නම්ගේ සමිති සමාගම්වලට සහභාගී වෙච්ච පින්නතුන්ට ප්‍රේක්ෂක පින්නත් හැමටත් බෞද්ධයා කාර්යබන්ධ සම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද සිද්ධ කරත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙනවා. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා මෙලව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියන හෘදයංගම ප්‍රාර්ථනාව සමගින් පෝදා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරනවා. ඔබ හැම දෙනා